හොඳයි එහෙනම් කවුරුත් නැවත පොඩ්ඩක් හරි පරිදි ගහමු. අපි සම්බුද්ධ අභිධර්ම සම්බුද්ධත්ව ජයන්ති වෙනුවෙන් 2600 වෙනුවෙන් අපි මේ කරගෙන යන වැඩ පිළිවෙලේ ධර්ම දේශනා අවස්ථාව සඳහා වෙන සියලු දෙනාම ධර්ම දේශනා සූදානම් වෙලා සාදුකාරයක් පවතුනා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සුකෝ බුද්ධානං උපපාදෝ සුඛා සම්තද්ධම්ම දේශනා සුඛා සංගස්ස සාමග්ගී සමග්ගානං තපෝ සුඛෝති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි විශේෂ විසක් දිනයක් සමරන වැඩ පිළිලක් ඉදිරිපත් කරගත්ත වෙලාවේ අද ධර්ම දේශනා විශේෂයෙන්ම ਸਰුවචන් වහන්සේ මුල් කරගෙන ਸਰුවචන් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන කරන දේශනාකුයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් සරුවච්චන් වහන්සේ විසින්ම දේශනා කරන ලද ගාථාවකුයි අපි ඉදිරියෙන් තියාගත්තේ මේක ධර්ම දේශනා සඳහා බොහෝ දේශකයන් වහන්සේලා විසින් උද්දෘත කිරීම සඳහා ගන්නා වූ ධම්මපදයේ පොතේ සඳහන් වෙන්නේ ත්‍රිපිටක දේශනාවේ සූත්‍ර පිටකයේ කුද්දක නිපාතේ සඳහන් වෙන පොතක් තමයි ධම්මපදේ ඒ සුඛවග්ගයේ ਸਰවචනාංශ මේ කාරණා හතරක් ගාථාපද හතරක් වශයෙන් දේශනා කරනවා එතකොට අද දේශනාවට ප්‍රධාන වශයෙන් මුල් වෙන්නේ පළවෙනි ගාථාවයි සුඛෝ බුද්ධානං උපාදෝ කියන පාඩය. ඉතින් එතන සරුවත්යන් වහන්සේ තමයි ඉස්සිසර්ලාම මේ ලෝකයේදී මේ ලෝකය මේ සංසාරේ මේ ජීවිතය කියන එක දුකෙහි පිහිටා තියෙන බවක් දුක පදනම් කරගෙන තියෙන එක බවත් ප්‍රත්‍යවශයෙන්ම දේශනා කරනවා. දුක්ඛේ ලෝකෝපතික්ඛිතෝ කියන වචනය බොහෝමත්ම ප්‍රබල දාර්ශනික ප්‍රකාශයක්. ඒ තාක්කල් නැත්නම් ਸਰවචනාසී ලෝකයේ <clears throat> ඒ සර්වඥතා ඥානීය සාක්ෂාත් කරන තාක්කල් ලෝකේ විවිධාකාර මත දර්ශන ආගම් සහ සමයාන්තර පැවතුණා. මේ හැම එකකම තිබුණා උත්සාහයක් අරගෙන මොකද්ද මේ ජීවිතයේ අර්ථය මොකද්ද මේ ජීවිතය කියන්නේ මොකද්ද මේ ලෝකය කියන්නේ කියන අර්ථය. ඒකෙදිත් ඔය Hindu ආගම සංසාරය පිළිබඳවත් අවබෝධ කරගෙන තිබුණා ඒක වට බලන යන දෙයක් කියලා. ඒ හැම දෙයකදීම ඒ සියලුම ආගම් සියලුම දර්ශන මුල් වෙලා තිබුණේ මේ සැපසෙවීමේ પરමාර්ථය. ඒ සෑම ශිල්පයක්ම තාක්ෂණයක්ම ආගමක්ම සෑම දර්ශනයක්ම මේ සැපසීමේ પરමාර්ථය සොයාගෙන ගියේ ඒ අනුව අනන්ත අප්‍රමාණ දර්ශන ආගම් ශිල්ප තාක්ෂණාවත් කවදාක සන්තුත් භාවයටපත් වෙන්න බැරි තත්වයක් තියෙන බව වර්තමානයේ ඉන්න අපි හොඳටම දන්නා කාරණාවක් නමුත් ඒ වුණත් අපි තවමත් පුළුවන් වෙයි කියලා හිතන යම් මායාවක මුලාව කරවටලා හිටියට සර්වඥාන්සේ පැහැදිලිවම මේ වටිනා ශාසනයේ පණිවිඩයේ සඳහන් කරලා තියෙනවා මේ දුකේ පිටලා තියෙන දුකේ කියලා. ඉතින් ඒක හිතා ගන්න අමාරුයි මොකද අපේ හිත කොච්චර කළත් අර සැපසෙවීමේ පරමාර්ථයක සැපසෙවීමේ අදහස පිළිදී ගත කරන නිසා අපි සාමාන්‍ය විද්‍යා විෂයක් විෂයක් වශයෙන් විද්‍යාව ඉගෙන ගන්නකොට අපි දන්නවා ලෝකය මේ ඝන ද්‍රව වායු කියලායි ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ සාමාන්‍ය විද්‍යාවට ඉගෙනුවේ. ඉතින් ඒකේ අපි දන්නේ මේ ඝන දේවල් මත ද්‍රව තියෙනවා. ඒ ද්‍රව වලට උඩින් වාතය තියෙනවා. නමුත් සර්වඥාන්සේ තමයි කිව්වේ ඉස්සලාම ලෝකයේ පවතින්නේ වාතස්කන්ධයක් මත පවතින ද්‍රවයක් ද්‍රවයේ මතයි ඝණේ තියෙන. ඉතින් ඒකේ දා හොඳටම හිතාගත්තේ මේක බොහෝ ඇදහිලා গুপ্ত විද්‍යාවක් කියලා කොහොමද වාතයේ දෙයක් හඳා හිටින්නේ ඒ මත කොහොමද ඝණයක් තියෙන්නේ. අවකාලානුරූපව විශ්වය ගෝලාකාර දෙයක් බවත් ඒක වාතයේ පාවීමෙන් පවතින දෙයක් බවත් දැන් පිළිගන්නේ නැත්තු ඉන්නවා. නමුත් තාමත්ව ප්‍රසිද්ධ රටවල් වල දියුණු රටවල් වල ලෝකයේ 41ක් කියලා පිළිගන්න සමිත සමාගමුත් තියෙනවා. කෙසේ නමුත් ඒක හිතලා තියෙන වාතයේ කියන එක සරුවත් ආනසේ දේශනා කළා. ඒ වගේම ලෝකයේ හිතලා තියෙන්නේ නැත්තම් මේ සංසාරේ ජීවිතේ පිළිලා තියෙන දුක්ඛක කියන එක දේශනා කළා. ඒ දුක්ඛ කියන වචනේ විස්තර කරකොටත් ක කියන පදය නැත්නම් ක කියන මූලය පෙන්වන්නේ කරත්තේක අක්ෂය කියන පදේ. බර කරත්තේක හෝ බර භාගයක තිරික්කලයක ඒ රෝදයේ අක්ෂය මත හිතර තමයි කැරකෙන්නේ. ඒ නිසා ගමනක් යන තාක්කල් අක්ෂයට තද බරක් දීලා ඒ මත රෝගේ රෝදේ පෙරලෙනකොට ඒ අක්ෂේ සහ රෝධයේ බොස්කෙඩි අතර පුදුමාකාර ඝර්ෂණයක් තියෙනවා. ඒක දිගටම කැපෙනවා. දිගටම රත් වෙනවා. ජීවිතය කියන්නේ අන්නේම ඝර්ෂණයක් විතරයි. සංසාරේ කියන්නේ ස්කර්ෂණයක් විතරයි. එනිසා හිතන තියෙන්නේ තය වෙන දාවන තත්ත්වයක්. මේ නිසාම මාගේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දුක්ඛ සත්‍ය පිළිබඳව විස්තර කරන වෙලාවේදී නැත්නම් කරුණු ගොනු කරන වෙලාවේදී පරිසම්පදා මාර්ග පොත්වල සඳහන් කරලා තියෙනවා දුක කියන එක සන්තාපනක්ඨයක් වශයෙන් තව තවනාර්ථයෙන් දුක කියලා තියෙනවා පීලනාට්‍යයක් විදිහට පෙළෙන ගතියෙන් දුක කියලා තියෙනවා සංකතට්ටයක් විදිහට එක දෙයකින් හැදිච්ච දෙයක් නෙමෙයි සංස්කාරක දේවල් ගොඩක් ගොනු වෙලා කන්දක් ස්කන්ධයක් අයක් වශයෙන් තමයි මේක පවතින්නේ ඒ නිසා මේක සංකතට්ඨේන දුකක් කියලා කියනවා විපරිණාමට්ඨේන දුකක් කියලා කියනවා කරත්තේ නතර කරලා තියෙනකොට නෙවෙයි මේ කැපෙන්නේ දුවන කොටයි නිසා මේ සංසාරේ යනකොට දිගටම පවතින දුකක් ඒ නිසා මේ සපක් සොයාගෙන යන ගමනක් පරිණාමයක් කියලා හිතනවා නම් මිනිස්සයා ප්‍රගතියක් කියලා හිතනවා නම් ඒක මුලාවක් නමුත් සරුවචන් වහන්සේ තමන් වහන්සේගේ ලෝක වාසයේ වාසයෙන් ලෝකේ පහළ වීමම සපක් වශයෙන් සුඛයක් වශයෙන් දේශනා කරන්නේ. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ එතන ඒකාර්ථකින් සරුණතා ඥාණයට සාක්පත් පද ප්‍රාප්ත වෙච්ච ඒ සිද්ධාර්ථ ගෞතම කුමාරයා තමයි. තව පැත්තකින් මෙතන බුද්ධ කියලා කියන්නේ විවිධුණා කියන අර්ථයයි. ප්‍රබුද්ධ කියන වචනය මෙතන තියෙන්නේ. ඒක නිසා අපි මේ කෙලෙස් මරණින්දයේදී ඉන්නා තාක්කල් දුකට වැටෙනවා. ඒක පෙළන අර්ථයකින් සහ තවන අර්ථයකින් ඝර්ෂණයක් දිගටම පවතිනවා. යර විපරිණාමේ නිසායි යම් දවසක අපි මේ කෙලෙස් නින්දෙන් ප්‍රබුද්ධ වෙච්ච දවසේ බුද්ධ වෙච්ච දවසේ බුදුන් දකිනවා එතකොට පේනවා මේකේ සැප තියෙනවායි කියලා ඒ සැපය මේ දුක දුක වශයෙන් අවබෝධ කිරීමමයි එයින් එහාට දෙයක් නැහැ ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තාලෙට කියපු අර්ථයට අනුව ඒ සුකෝ බුද්ධාණං උපාදෝ කියලා කියන්නේ සිද්ධාර්ථ ගෞතම කුමාරෝත්පත්තිය හෝ නැත්නම් සිද්ධාර්ථ ගෞතම සරුවචනාංශගේ සරුවඥ පද ප්‍රාප්තිය හෝ කණ්ඩත් පුළුවන් නමුත් මේ බණ අහන බණ කියන අපටත් බුදු වෙන්න පුළුවන් අන්නේ බුදු වීමට කටයුතු කිරීමත් ඒ වාගේම සුඛයක් ඒ සුඛයත් මම නැවතත් මතක් කරනවා මේ දුක දුක වශයෙන් අවබෝධ කිරීමෙන් එපිට වෙන මොනම දෙයක්වත් මේකේ අර්ථයක් නැහැ. ඒක නිසා මේ සුඛෝ බුද්ධාණං උපාදෝ කියලා අවුරුදු 2600 ගත වෙච්ච වෙලාවේදී අපි මේ පාඩේ නැවත නැවතත් සීපත් කරනකොට ඒ ඓතිහාසිකත පුද්ගලයා සීපත් කරලත් අපට උප්පත්ති බෞද්ධයෝ වශයෙන් යෙදී ගත කරන ඇත්තෝ වශයෙන් සුඛාර්ථයක් ගන්න පුළුවන්. නමුත් ඊට වඩා වටිනවා එහෙම නැත්නම් වඩා සරුවත්නanse අගය කරනවා මේ අපි අපි තුල පුංචි පුංචි වැඩ ඉන බුදුහාමුදුරුවෝ බුදු කරගන්න පුළුවන් නම් කෙලෙස් අයින් කරගන්න පුළුවන් නම් එතකොට මේ උපදින බුදුන් කියලා කියන්නේ අපි කවදා හෝ තවදුරටත් මේ සැපසොයාගෙන යන ගමන වෙනුවෙන් අසීමිත වෙහසක් අසීමිත දුකක් ගන්නෑ මේ පැමිණි දුක් පැනිරහයි කියන එක හෝ මේ දුක දුක වශයෙන් අවබෝධ කිරීමමයි වටිනාම දේ වශයෙන් හෝ manussත්වය ලාභකු කෙනෙකුට පමණයි ඒක කරන්න පුළුවන් වෙන්නේ නිසා බුදුහාමුදුරන්ගේ උප්පත්තිය සිහිපත් කරගෙන මේ වගේ දවසක අපි මිනිස්සෙක් වෙච්ච සෑම කෙනෙකුටම තියෙන මේ ප්‍රභාවය හැකියාව ඉස්මතු කරගෙන මේ බුදු කෙනෙක් තම තමන්ගේ චිත්ත සංතාන වල පහල කරගන්න පුළුවන් නම් ඒක ඒ පුද්ගලයාට ලොකු සපක් වෙයි සාසනයටත් ලොකු සපක් වෙයි තරුවචනාංශයට කරපු ගෞරවකුත් වෙයි ඒක නිසා බුද්ධෝත්පාදය ශීපත් කරන බුදුහාමුදුරන්ගේ මේ උපදීව සපයි කියන එකේදී ඉතිහාසයට බාර දීලා දේශයේ වශයෙන් කාලයේ වශයෙන් අතීතේ දානක නෙවෙයි තියෙන්නේ අතීතේ දානක ප්‍රමාදයටයි වැටෙන්නේ අර දෙවෙනි අර්ථයෙන් Taman තුල බුදු කෙනෙක් නැත්තම් බුද්ධත්වයේ ප්‍රබුද්ධත්වය පහළ කර ගැනීමට කටයුතු කිරීම නම් කාලයට දේශයට අහු වෙන දෙයක් නෙමෙයි හැම කෙනෙකුටම තම තනි තනිව තම තංගය වගේ කීම් ගන්න වෙන වගකීම් ගත්තොත් ඒ ප්‍රමාණයට ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් වෙන ධර්මතාවය. ඉතින් ඒ නිසා සරුවච්චන් වහන්සේ මේ ස්කෝ බුද්ධානම් උපාදෝ කියන එක බුද්ධාලම්බන ප්‍රීතියක් බුදුහාමුදුරන් ආලම්බණය කරගත්ත අරමුණු කරගත්ත ඒ මත එල්ලී සිටින ප්‍රීතියක් බාටපත් කරලා තම තමන්ට ඒ බුද්ධ ආනුස්සති භාවනාවක් වශයෙන් කරලා ඒ ප්‍රීතිය එහෙම නැත්නම් දුක අවබෝධ කිරීමේ වැඩපිළිවෙලට එලෙමන්ට් බැසගන්න ප්‍රවිෂ්ඨ වෙන්න මාවතකුත් තියෙනවා. ඒකට අපි කියනවා සමත භාවනා වශයෙන් බුද්ධ ආනුස්සති භාවනා කිරීම කියලා. ඉතින් ඒකෙදිත් අපි සම්ප්‍රදායන කුල බෞද්ධයන් වශයෙන් අලුතෙන් ඇත්තටම කියලා දෙන්න දෙයක් නැත්තේ නෑ භාවනා කියන වචනේ අහනකොටම ගොඩෙනෙක් චතුරාර්යක භාවනා වලින් තමයි ගොඩක් වෙලාවට කටයුතු පටන් අරගන්නේ නැත්නම් මේ සමත ක්‍රමයටයි එතකොට බුද්ධානුස්සති මිත්තාච මරණං අසුබස්සති කියලා මේ බුද්ධානුස්සතියෙන් තමයි ඒක පණන ගන්න. නමුත් අබෞද්ධ කෙනෙකුට ධාගම ගැන තාම හැඟීමක් නැති කෙනෙකුට ඒ චතුරාර්යක භාවනාව හඳුලා දෙන්න අමාරුයි මොකද ඒකට ඇදහිීම මුලටම අවශ්‍යයි. නමුත් සම්ප්‍රදාන කූල බෞද්ධයාට නම් ඒ ශ්‍රද්ධාව දැනටමත් උරුමෝ තියෙන නිසා බුද්ධානුසති භාවනාවක් කරන්න පුළුවන්. අපි ඒ නිසා ඉස්සලා බලමු පිවිසුවක් වාසයේ ප්‍රවිෂ්ඨ වීමක් වාසයේ සම්ප්‍රදායන කුල බුද්ධ ආගම බෞද්ධාමතුරු බුද්ධ ධර්ම පිළිගන්න කෙනෙකුට සද්ධාව ඇති කෙනෙකුට මේ බුද්ධ ආනුසුති භාවනා කරන්නේ කොහොමද කියන එකට පොඩි උපදේශ පන්තියක් ලැබෙන විදිහට කතා කළොත් මේ සඳහා කරන ක්‍රමය තමයි ඒ නවගුණ බල වැල අතට අරගෙන ඒ බුදු ගුණ වඩන ක්‍රමය. එහෙම නැත්නම් බුද්ධානුස්සති භාවනාව ඒ සඳහා සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා තමන් වහන්සේගේ ಗುಣ සිහිපත් කරනවා නම් ඒ සිහිපත් කරන හිත ඒ සිහිපත් කරන චිත්තක්ෂණයේ අවදි භාවයකටපත් වෙනවා පිරිසිදු භාවයකටපත් වෙනවා කෙලෙස් වල බල බලමුදුව පහර දීම අඩු වෙනවා කියන. ඒ වාගේම නමුත් සරුවචන්සේ සඳහන් කරනවා සරුවචන් වහන්සේ නමකගේ ගුණ සරුවචන් වහන්සේ වැනි හිත හොඳට පිරිසුදු කරගත්ත කෙනෙක් සම්පූර්ණ ජීවිත කාලය ප්‍රකාශ කරන්න ගත කළත් නිම කරන්න බෑ. ඒක නිසා එහෙම පිරිසුදු හිතක් නැති කෙලෙස් භරිත කෙනෙකුට ශරුවචනාංශකේ ගුණ සිහිපත් කරලා නිමක් තෙරක්පත් වෙනවා. ඒක නිසා අපි කොතනින් පටන් ගන්න කොච්චර කරනවද කියන ප්‍රශ්නේ මේ මේ භාවනාවට පිළිමන අපටත් වඩා හොඳට තේරෙන්නේ සරුවත්යන් වහන්සේටමයි ඒ නිසා උන්වහන්සේ මේ ප්‍රශ්නේ මතු කරලා උත්තරයක් වශයෙන් සඳහන් කරනවා කවදාකවත් මේ භාවනාවට පෙළඹෙන කෙනෙකුට ඒක ප්‍රමාණකරනද ප්‍රමාණ කිරීමේ ප්‍රශ්න වැටහෙන්නේ නැහැ ප්‍රශ්නයක් නාගන්න පුළුවන් වුණත් උත්තරේ තේරෙන්නේ නැහැ ඒ නිසා සරුවචාන්තේ සඳහන් කරනවා තමන් වහන්සේගේම සර්වඥතා ඥානය තුලින් ඒ බුදු ගුණ සියල්ල පද 9යකට නව අරහාදී බුදු ගුණ කියලා අපි තේරුම් ගන්න තියෙනවා. ඉතින් ඒක කීප තැනක කීප ප්‍රයෝජන පිණිස විවිධ ප්‍රයෝජන පිණිස සරුවත්නාංශය සඳහන් කරලා තියෙනවා. අපි දැන් උත්සාහ කරන බලාපොරොත්තු වෙන්නේ ප්‍රබුද්ධත්වයේ විශේෂයි. පිබිදීම විශේෂයි. නැත්තම් මේ අප්‍රමාදයේ විශේෂයි, සතිය විශේෂයි මේ බුදු ගුණ පාවිච්චි කරන්නේ. ඊට අමතරව තමයි සරුවත්නාංශයේ බුදු ගුණ මෙනෙහි කරනකොට හිතට ආපු බය නැති වෙන බය කියන්නේ කෙලෙස් වලට බය නැති වෙන ගතියක් තියෙනවා. ඒ නිසා අපි දජග්ග පිරිත වගේ තැන්වල අරණ්‍යගතව කුමුලගතව සීනාසනගතව අධික වහන භාවනා කරනකොට බය චකිත පහළ වෙනවනම් බුදුගුණ මෙනෙහි කරන්නයි කියලා කියනවා. තවත් යම් කිසි තැන්වල මේ භාවනා ජීවිතයක ආධ්‍යාත්මික ජීවිතයක ගත කරන කෙනෙකුට වෙහෙසක් පීඩාවක් ඇදගෙන යන්න බැරි ගතියක් එනවනම් හිත සම්පහන්සනය කිරීම පිණිස පවන්සලා ගැනීම පිණිස සරුවඥ ගුණ සිහිපත් කරන්නයි කියලා. අපි දැන් ගන්න හදන්නේ ඒකේ ප්‍රබුද්ධත්වයේ ඇති කිරීම සඳහා. සුප්පබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම සාධක යේසං දිවාච රත්තිංච නිච්ඡං බුද්ධගතං සති කියලා දිවා රාත්‍රියේ දෙකේ නිතරම බුදුගුණ සිහිපත් කරන්නා වූ බුද්ධ ශ්‍රාවකයාට උදේ අවදි වෙනකොට බොහෝම ප්‍රබුද්ධව අවදි වෙන්න පුළුවන් කියලා. එම මොන කටයුත්තකට පස්සේ හරි සිහිබෙල බැරිහිට වෙලාවක නිලුම් මලක් විපුණා වගේ පිබිදෙන්න පුළුවන් ගතියක් තියෙනවා සුප්පබුද්ධං පබුද්ධංති කිය. ඒ අත්යේ තමයි අපි මේ මේ වෙලාවේදී මතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සරුවච්චන් වහන්සේ විසින්ම දේශනා කරත යෙදිච්ච බුදුගුණ පිටු කරන ක්‍රමයක් ගොනු කරන ක්‍රමයකට තමයි මේ නව අරහදී බුදුගුණ කියලා කියන්නේ. ඉතින් ඒකෙදී බුද්ධානුස්සති භාවනාවක් නැත්නම් <clears throat> බුදු ගුණ ශීපත් කරගෙන අප්‍රමාද වීමට කටයුතු කරන කෙනෙක් වුණොත් ඉස්සල්ලාම තමන්ගේ හිත පහදින එහෙම නැත්නම් තමන්ට දැකීමෙන් ප්‍රියමනාප වෙන්නා වූ බුදු පිළිමයක් ඉදිරිපත් කරගෙන සරුවත්යන් වහන්සේ වෙනුවෙන් ඒ සඳහා මලක් පහනක් පූජා කරලා ඒකට පේවීමක් කරන්න ඒක මේ පරිසරය ඉල්ලන්නේ එහෙමයි පරිසරය සඳහා අපි යනවා අනුරාධපුරේ ගිහිල්ලා ඒ සමාධි බුදු පිළ විසර වාඩි වෙනවා. එහෙම නැත්නම් නිතර බුදුරජාණන් වහන්සේ ශීපත් කරලවත් පිළිවෙත් කරන බුදුමැදුරකට හෝ බුදු පිළිමකට හෝ භාවනා මධ්‍යස්ථානට හෝ යන්න. එතකොට අපි පරිසරය සකස් කරගන්නවා හිතේ හිතේට යනකොටම අර කියන පිබිදීමට සූදානම් වෙන ගතියක් එනවා. ඊගාවට මලක් පහනක් ඉදිරිපත් කිරීම මේ ශාසනයේ ඉස්ලාම වෙච්ච ක්‍රමයක් ඒ මලෙන් තියෙන්නේ ප්‍රබුද්ධ පිපිදිච්චි ගතිය. මල කියලා කියන්නේ පිපිදිච්චි බවයි පහනේ ආලෝකයේ තියෙන ප්‍රකාශ ශක්තියයි අඳුර කපලා වස්තුව පෙන්වන ගතියක් සුවඳ තුමේ තියෙන්නේ මේ වාතය පිරිසිදු කරන ගතියයි. ඉතින් අපි මේ මලක් පහනක් එහෙම නැත්නම් සුවඳ තුමක් ඉදිරිපත් කර ගන්නකොට ඒ එක එක අපේ ඇහ කන දිවනාශය පිරිසිදු වීමට සංකේතයක් කරනවා. සංකේතයක් කරලා ඒක පූජා කරනකොටත් පහනක් පූජා කරනකොට උනත් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ලෝකයට මේක හේතුවක් වේවා. ඒ පහන් ආලෝක පූජාව නිසා මටත් ප්‍රඥාව පහළ වේවා. ඉතින් මේ පහළ වෙන්න පහන විතරක් පූජා කරලා එහෙම නැත්නම් ඒකට ප්‍රාර්ථනා කරලා විතරක් මදි. ඒ සකස් කරගත්ත හිත බුද්ධානුස්සති භාවනාවට යොදවන්නත් ඕන. ඉතින් ඒ නිසායි කියන්නේ කල්ලාතු ඒ වගේ සුදුස්තනකට ගිහිලා මලක් පහනක් ඉදිරිපත් කරලා තමනුත් පිරිසිදු වෙලා බුද්ධ ආදී ගුණ ශීපත් කරලා පැහැදිලිව පිරිසිදුව සැහැල්ලුව වාඩි වෙනවා. වාඩි වෙලා ඉවර වෙලා ඒ පළවෙනියම කරන්න තියෙන්නේ අරහාදී බුදු ගුණ නමය සියල්ලම පෙළට සජ්ජායනා කරන එකයි. ඉතිපි සෝ මේසේද මාගේ බුදුරජාන් වහන්සේ අරහං අරහත්වනසේක සම්මා සම්බුද්ධෝ මිසේද සරුවච්චන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙනසේක කියලා ඒ මෙසේද කියලා කියන්නේ එසේවත් අසේවත් නෙවෙයි මේ Tamanට තේරෙන ක්‍රමය. ඉතිපි ඉතිපි කියලා කියන්නේ කොච්චර දුරට Tamanට කියන පදයේ අර්ථය තේරෙනවද ඒකයි මෙතන සමාදන් වෙන්නේ. ඉතින් නමුත් අර ඉස්ලාම් වතාවට ඉටිපිසෝ වරහං සම්මා සම්බුද්ධෝ කියන වචන කියනකොට නොතේරි කියනත් ඉඩ තියෙනවා. නමුත් අදහිල්ලක් තියෙනවා මේක කියමනෙන් හෝ හිත පිරිසිදු වීමක් වෙනවායි කියන. ඉතින් ඒ විදිහට නවආරාදී බුදුගුණ පාඩ සීපත් කරගෙන පෙළට කියන්න පුළුවන් වෙච්ච වෙලාවදී ඒක සහතික කිරීම සඳහා උත්සාහ කරන්න කියනවා පසුපස්සේ ඉඳලා ඉස්සරහට යන්න. ඒ කියන්නේ අනුපුරු අනුපුබ්බ පිළිවෙලට අනි ඉස්සරහටයි පස්සටයි. ඒකෙන් කියනද හොඳට කටපාඩම්ද කියලා. ඊට පස්සේ කියනවා මේ සුතමේ වශයෙන් ඇහිලා ලබාගත්තා වූ මේ බුදු ගුණ ටික අර්ථ වශයෙන්, චින්තාමේ වශයෙන්, තර්කමේ වශයෙන් වටහා ගැනීම සඳහා එක එක පදයක අර්ථ විශ්ලේෂණය කරගන්න. පදගත අර්ථ කියලායි මේකට කියන්නේ. එතකොට මෙසේද මාගේ බුදුරජාණන් වහන්සේ අරහත් වනසේක මෙසේද මාගේ සරුවච්චන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක කියලා එක එක පදේ අරගත්තාම අරහන් ගුණය තමයි පොත්පත්වල සාමාන්‍යයෙන් ඉස්සරහට ගන්නෙ විස්තර කර දීම සඳහා නිසා ඒ ගුණය මතනම් භාවනා කරන්නේ දැනට අපේ බොම සරු දේ මේ තොරතුරු රාශක්තිය. එතකොට ඒ අරහං කියන ගුණේ අරහ කියන pāli පාඨයයි තියෙන්නේ. ඒ අරහ කියලා කියන සුදුසා අරහං කියලා කියන සුදුසු වූ තනත්තා කියන එකයි. මේකේ මෙසේද මාගේ සරුවත් අන්නාංශේ සුදුසු වනසේක. ඉතින් මේ සුදුසු බව කුමක් සඳහාද කියනකොට අටුවාචාරින් වහන්සලා පෙන්වන සීල පූජාවන්ට සුදුසු. දේව ප්‍රක්‍මාදී, මිනිසයන් ආදී සීල පූජාවන්ට සුදුසු නිසා වන්දනමානන ආමිෂ පූජාවල් වලට සුදුසුකම තමයි මෙතන සඳහන් කරන්නේ. ඒකම තමයි කියන්න පුළුවන් වෙන්නේ චරුවචනාංශයේ මේ ප්‍රබුද්ධ භාවය කියලා කියන්නේ මනුස්ස මනසක තියෙන සියලු හැකියාවන් පිබිදිච්ච නිසා සරුවචන්නාංශී බොහෝ දේවල් නැත්තම් මිනිස්සුන්ට හිතා ගන්න පුළුවන් මුළු පරාසයම විවෘත වෙච්ච කෙනෙක් නිසා උන්වහන්සේට කියන සුදුසුකමක් හැකියාවක් ඒ සාමාන්‍ය නොපිදිවිච්ච නොපිබිදිච්ච සාමාන්‍ය පෘථග්ජනට කරන්න බැරි. ඒකට අනිවාර්යයෙන්ම යක්ෂ ප්‍රේත භූත තිරිසන් සත්තුන්ට වැඩි ශක්තියක් මනුස්සයාට තියෙනවා. මනුස්සයාගෙත් මේ කෙලෙස් නිදි බර ගතිය නිසා බොහෝ මොළයේ සහ ශරීරයේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වක් කොර වෙලා අංශ භාග වෙලා තියෙන්නේ. මලකඩ කාලා දිරලා නමුත් සරුවචනන්දගේ පිපිච්ච භාෂා මුළු පරාසයේම විවෘතයි. ඒක නිසා උන්වහන්සේට ඒ හැකියාව තියෙන. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ ආලෝක තරංග <coughs> ගත්තොත් ඒකේ හතක් ආලෝක තරංග කියලා අපි වලට ප්‍රකාශ තරංග කියලා. ඒ තරංග වල දෙපැත්තේ එක්ස්රේ කිරණ සහ පාරජාම්බුල කිරණ කියන එක ප්‍රකාශනය ඇස් දෙකට පේන්නේ නමුත් මෑත ඉතිහාසයේ කරන ලද පරිශන නිසා ඒවා තියෙන බව දැනගෙන ඒ වගේ නම් අපි වැඩ ගන්නවා. වැඩ ගත්තේ නැතුනට පේන්නේ නැහැ. නමුත් දැන් ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක දිගේම යනකොට ඔන්න ශබ්ද තරංග හම්බ වෙනවා. ඒ ශබ්ද තරංග වලත් සමහර තරංග රේඩාර් වගේ දේවල් වවුලට වැඩ ගන්න පුළුවන් වුණාට මිනිස්සයාට බෑ. නමුත් මිනිස්සයා මේ මුල් ධර්ම දැනගත්තට පස්සේ දැන් රේඩාර් තරංග වලින් වැඩ ගන්න. ඊට පස්සේ කරගෙන කරගෙන ගියාට පස්සේ තේරෙනවා මේ තරංග වලින්ම තමයි ද්‍රව්‍යම වෙන්නේ. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව තරංග. ඊට අමතරව තව ඉතාම සූක්ෂම තරංග જાති රාශියක් තියෙනවා. මනුස්ස ඇහැ දකින්නේ ඔය ශාද්වර්ණ රස්නි වශයෙන් අපි ඔය <clears throat> බුදු පිළිමේ පිටිපස්සේ තියෙන ටික හෝ විප්චියෝර් අපි ඉගෙන ගන්න තරංග විතරයි. විශාල ප්‍රදේශයක්. නමුත් ਸਰුවචනාංශ මේ සියල්ලම දකින්න. ඒ නිසා උන්වහන්සේට හැකියාවක් තියෙනවා අනික් කෙනෙක් නොදකින ගැඹුරක් දකින්න. ඉතින් අපිට දැන් මේක පේන්නේ නැහැ. අපි දැන් ඇත්ත එක හරියම් පේන්නේ පේන්නේ නැතුණාට මාගේ සරුවච්චන් වහන්සේ ඒකට දක්ෂයා ඒකට සුදුස්සා ඒකට හැකියාව ඇති කෙනා කියලා අපි බුදුහාමුදුරන්ගේ තියෙන මුළු පරාශයම දැක ගැනීම අදහන අරහන් කියනකොට අදහනවා මටත් තියෙනවා මේ හැකියාව නමුත් මගේ තියෙන කෙලෙස් පරිත ගතිය නිසා මගේ ඒක නාගමාණික්කයක් උඩට අස්ව බෙට්ටක් දාපුවාම නාගමාණික්කයේ ආලෝකයේ කාන්තිය වීදී යන්නේ නැත්තේ යම්සේද ඒ වගේ අපේ මේ උපක්ලේශ නිසා අපිට මේ සියල්ල දැක්කීමේ ශක්තිය නැහැ නමුත් මාගේ සර්වචන්නාංශයේ සියල්ල දැක්කීමේ ශක්තිය තියෙනවා ඒ නිසා උන්වහන්සේට අන්තිම ලෝකේ ඉන්න පාපතරයත් අන්තිම ලෝකේ ඉන්න තාමත්ම දක්ෂ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන්න දිහාම සමහිතින් බලන්න පුළුවන් ඒ බුදුහාමුදුරන්ට තියෙනවා මේ අන්තිම පාපතරයි කියන එකනාගේ ඒක උපක්ලේශ බහුල භාවයේ නිසා ඒ හිත මේ වෙලාවේ ප්‍රභාස්වරයක් නැහැ වැහිලා නමුත් එයාත් බුදු වෙනවා එයාට බුදු වෙන්න පුළුවන් ශක්තිය තියෙනවා දැන් මහාසාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපක්ලේශ අන්තිමටම ගෙවලා දැම්ම උන්වහන්සේට තියෙන අර පාපතරයගේ තියෙන බුදු වීමේ නැත්නම් බුදු හිතම ඉතින් අපි අර මනසට ගල් ගන්නවා මේ මනසට මල් දෙනවා ඒ දෙක අපි දකින්නේ මොකද අපි දකින්නේ උපක්ලේශ ටික විතර නිසා. නමුත් ਸਰුවචනාංශයම නෙවෙයි. ඒක ඇතුලේ තියෙන ප්‍රභාස්රයේ දකින්න නිසා ඒ පාපතරයට පාපතරයයි කියලා කොම් කරන ගතියක් ਸਰුවචනාංශික නෑ. උන්වහන්සේ කල්පනා කරනවා මේ මිනිස්යාට මාවත් දැකලා මේ පවු ටික ගලවලා දාලා බුදු වෙන්න ප්‍රබුදු වෙන්න බැරි වුණා නම් දිනුනෙන් බැරණ එක මගේ දුර්ලකමක් කියලායි ਸਰුවචනාංශික. අපි නම් එහෙම නෙවෙයි දකින්න ඕය කාල කන්‍යයක් නම් මොන જાති කෙරුවක්වත් බුදු වෙන්න තියා පන්සලකටත් යන්නේ නැද්දකින් කියලා අපි කොටින්ම අයින් කළා. සරුවචන්සේ කවදාකවත් මොනම තාලකින්වත් මොනම කෙනෙකුටවත් එහෙම පැත්තකට දාන්න නැත්තේ මොකද ඒක ඇතුලේ හිතේ ඒ පුද්ගලයා ඇතුළේ 100%ක්ම Tamange හිත වගේම මහා සාරිපුත්‍ර ස්වාමීන්ගේ හිත වගේම බුදු වීමේ හැකියාව තියෙනවා නැත්නම් ඒ මනසත් අරහන් නමුත් දන්නේ නැහැ. දන්නේත් නැහැ එයා බුදුහාමුදුර අදහන්නෙත් නෑ. මොකද හේතුව උපක්ලේශයන්ගේ බලපෑම නිසා අපි අර පාවකාරක කාල ගන්නවා වගේ මේ මනුස්සයා කාලකන්‍යා කාලකන්‍යා කරනකොට අපි අර බුදු ගුණයක් නෙමෙයි අදහන්නේ. අපි අදහන්නේ මාරපාක්ෂික ධර්ම. නමුත් ਸਰවඥාතේ එහෙම කරන අපිටවත් දොස් කියන්නේ නෑ. මොකද උන්වහන්සේගේ දර්ශනය අපේ කැත වැඩ වලින් මුවා වෙන්නේ. තවදා හරි උඹලටත් තේරෙයි කියලා බලන්න. අන්නේ බුදුහාමුදුරන්ගේ තියෙන ගුණය, අරිහත් ගුණය අපි දරා ගන්න බැරි වුණාට, ක්‍රියාවක් කරන්න බැරි වුණාට අදහාගෙන මගේ සරුවච්චන් වහන්සේ මේ සියලු පරාසයම දකින. ඒ දකින්න හේතුව මොකද? කෙලෙස් සහ නිකෙලෙස් කියන දෙක අතර පටලැවිල්ලක් නැහැ. පිවිතුරු ගතිය නිසා. උන්වහන්සේ ක්ලේශයන් රජ කෙරුවෙත් නැහැ. ප්‍රහාණය කිරීම පිණිස සාරාංශික කල්පලක්ෂයක් අවශ්‍යයේ පිරියුතු ධර්ම පුරාගෙන පාරමිතා පුරාගෙන අවසාන භවයේදී කෙලස් පැත්ත පරාජය කරා පරාජය කරනවා කියලා කියන නික්ලේශී පැත්ත ප්‍රභාස්වර පැත්ත විතරක් අදාගන්න. ඒ නිසා උන්වහන්සේගේ තියෙන ගුණය පිවිතුරුකම නික්ලේශී ගතිය මට මේ භාවනා කරන්න වෙලා තියෙන මගේ තියෙන කෙලස් ගතිය. කලවර අච්චාරු මේ අච්චාරුවේ ඉඳගෙන මම බුදුහාමුදුරුවන්ගේ අරහන් ගුණය අඛණ්ඩව මෙනෙහි කරනවා කියලා අපි හිතමු බුදුහාමුදුරුවෝ අරහං අරහං අරහං අරහං අරහං කිසිම වෙනස් හිතවිල්ලකට මගේ චිත්ත ප්‍රවෘත්තිය කෙලසෙන් ඉඳ නොතබ අරහං ගුණයෙන් සුදුස්ස කියන ගුණයෙන්ම කරගෙන කරගෙන යනකොට මට මොකද වෙන්නේ මා සුදුසෙක් වෙන එක තමයි මොකද්ද සුදුසුකම මේ චිත්ත ප්‍රවෘත්තියට වෙනස් කෙලෙස් සිටිවිලි එන්න දෙන්නේ නැතුව දිගට බුදු ගුණයේ මෙහිත පැවැත්වීමේ පිවිතුරුකම සුදුසුකම ප්‍රබුද්ධ භාවයක් ඇති ඉතින් එදා මේ අවුරුදු 2600කට ඉස්සර වෙලා බොමඩ මුරදී සරුවච්චන් වහන්සේ සර්වඥතාඥානෙ සාක්ෂාත් කරනකොට කොච්චර වෙනසක් මේ මිනිස්යා තුලින් මානව ප්‍රජාට සිද්ධ වුණාද කොච්චර කෙලස් ප්‍රමාණයක් යටපත් කරලා පිවිතුරුකම එහෙම නැත්නම් නික්ලේශී බව ජයගත්තද එතකොට කොච්චර විමුක්තියක් කොච්චර සැහැල්ලුවක් කොච්චර ආතතිගතකත්වයේ தත්වේ නැති තත්වයක් එන්නේ නැද්ද අන්න ඒ ලකුණු Tamanට වැටෙන්න පටන් ගන්නවා චිත්ත ප්‍රවෘත්තිය අරහං ගුණ යෙහිම වෙන හිතවිලි වලින් කලවම් නොවි පවත් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසායි අපි ඉස්සල්ලාම අරහං කියන වචනේ කටපාඩම් කරගන්නවා. අරහං කියලා කියන්නේ සුදුස්ස බවත්, අරහං කියලා කියන්නේ පිවිතුරුකම බවත්, මට දැන් ඒක නැත්තේ කලවම නිසා බවත්, කලවම නැති වෙන නිසා අරහං ගුණේම වාංගුවට අරගෙන ඒ ගුණේම හිත දිගට අදිෂ්ඨාන පූර්වකව ශ්‍රද්ධාවෙන් යුක්තව සීලක පිළිටලා අරහං අරහං අරහං අරහං අරහං කියලා පාවිච්චි කරන්න කරන්න කරන්න කරන්න යෙදෙන චිත්තක්ෂර ප්‍රමාණයට සාපේක්ෂව බුදු ගුණය අපිට පිළිට. නික්ලේශී බවට පිළිට. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි යකඩ කෑල්ලක් බිම තියලා හොඳ කාන්දම් කෑල්ලකින් අර යකඩ යකඩ කෑල්ල එක තාලයකට පිරිමැදගෙන පිරිමැදගෙන පිරිමැදගෙන යනකොට අර කලවමේ තියෙන විවිධාංගීකරණ වෙච්ච අසංවිධිත වූ අංශු කාන්දම් කැල්ලේ අතගෑම නිසා ක්‍රමයෙන් ක්‍රමයෙන් කාන්දම් බාටපත් වෙන්නේ යම්සේද එතකොට ඒ කාන්දම වගේ තමයි අපේ හිත කලවම කියන්නේ අපේ හිත බුදු ගුණයම අරහං කියන ගුණයම සුදුසුකමක් මටත් කියන එක නැති වෙලා තියෙන උපක්ලේශ නිසා කෙලෙස් නිසා කියන ගුණයම තේරුම් ගන්න පිරිසිදු වෙච්ච කාණ්ඩක් කැලක් කරගන්න. බුදුහාමුදුරන්ගේ ಗುಣ කැලලා. අරගෙන අරකම පිරිමදිනකොට පිරිමදිනකොට බොහෝ වෙලා පිරිමදිනකොට මේ කාණ්ඩම් කැලේ කාණ්ඩම් ගුණේ තියෙන ඊට පස්සේ ආරිමැදින් නූලකින් එල්ලපුවා මේ කුතුරු දිහාට කරකෙන්න පටන් අපි බොහෝ වේලාක ගෑවොත් බොහෝ වේලා කාණ්ඩම් ශක්තිය ඇති වෙනවා. එහෙම අතගාලි වල මේ කාණ්ඩම් කැල බිම දැම්මොත් ආයකඩයක් වෙනවා. රත් කෙරුවොත් ආයකඩයක් වෙනවා. රත් වෙනවා කියලා කියන්නේ මේ කෙලස් කාම කෙලස් තමයි. හොල්ලනවායි කියලා කියන්නේ හිත විවිධ හිතවිලි දිගේ ගිහිල්ලා දැන් බුද්ධ බුදු ගුණ වැඩුවා දැන් ඇති ඊට පස්සේ බබා නලවන්න යන්න ඕනේ අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා කියන්නේ අර හදාගත්ත කාණ්ඩම් කියලා ආය හොල්ලන එක තමයි. මේකට නම් අපි බුද්ධ වෙලා ඉන්නේ. ඒ වැඩේ නම් කියලා දෙන්න දෙයක් නෑ මෙච්චර හම්බ වෙලා තියේදී ඒක විනාඩියක් දෙයක් කරලා නොකරන්න කාරණා හොයද්දී නම් අපි සරුවත් නෑ. සරුවඥාන්සි කියන්නේ ඒකට නෙවෙයි නොකරන්න තියෙන කාරණා සංසාරෙන් ඕන තරම් තියෙනවා. උඹට කොන්දක් තියෙනවා. උඹට ආධ්‍යාත්මයක් තියෙනවා. උඹ බුද්ධ ශ්‍රාවකෙක් නම් අද විනාඩියක් කරලා හෙට විනාඩි දෙකක් කරපන්. තුනක්, හතරක්, පහක් කරලා මේක විනාඩි 10 15 පැනපු දවසේ තමයි තේරෙනවා වැඩි වේලාවක් මේ කාණ්ඩම යකඩ ඇතිල්ලෙන්න ඇතිල්ලෙන්න ඇතිල්ලෙන්න කාණ්ඩම ඇතුලේ යකඩ ඇතුලේ කාණ්ඩා ශක්තිය වැඩි. ඉතින් මේ වැඩේ කාණ්ඩාවක් නැතුව කරන්න. ඒකයි සර්වඥ ඉස්ලාම් බුදු වෙලා ලෝකයට මේ කාන්දම ඉදිරිපත් කරලයි දැන් කියන්නේ මේ අපි දෙගොල්ලගේ වෙනසක් නැහැ. අසංවිධිත වංශුදාශයක් තමයි කියන යකඩේ කාන්දමේ තියෙන ඒකමයි. නමුත් සංවිධිතයි. ඒ නිසා කාන්දන් සහ යකඩේ එකම බරතියි. නමුත් මේ ගොනුව නිසා ඒක මේ උතුරට ඇදෙන ගතියක් තියෙන විමුක්තිකාමී වෙනවා. හෙල්ලුණොත් කලවම් වුණොත් උතුරටම ඇදෙන්නේ නැහැ. ඒක ඉතින් කාමයේ පැත්තට තමයි අපි. නමුත් මේකේ වටින දේ අපි කොච්චර උවමනාවෙන් කොච්චර ආශාවෙන් ඒ බුදු ගුණය වැඩිවීමට සුසු වේලාවක් දිලා දවසේ වැඩි වේලාවක් කාමයට ගත කළත් නැවතත් ඒ බුදු ගුණයට හිත යොදලා භාවනා කළොත් ආයස්සරයක් ඒක පිරිසු කරන්න පුළුවන් ගුණය ප්‍රභාවය ශක්තිය හානි වෙන්නේ අපේ කෙලෙස් අපිට ඉෂ්ටි දහානියක් කරන්නේ ඊට වැඩිය බලවත් අපිට තියෙන මනුස්සකම කියන හිතේ බුදුහාමුදුරන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ගතිය කෙලෙසෙන්නේ නැහැ ස්ථිර වශයෙන් ආනන්තරිය අකුසල කර්මයක් නොකළොත්. ඒක ජීවිතයකට. ආනන්තරිය අකුසල කර්මයක් කළොත් ඒක ජීවිතයක්. ඊගාජිතේ ආය අපිට අවස්ථාවක් හම්බෙන මනුස්සත්ව භාවය ලැබුණොත් ආය සරයක් අර බුදු ගුණේ ශීපත් කරගෙන යෙදුනොත් කරන්න පුළුවන් නිසා හොඳට මතක තියාගන්න අපි ඔය නිකටල්ලේ තියන චල්සුරු ගෑවට සෑම කෙලෙසයකටම වැඩිය කුසලයේ හරි බලන. ඒක අදහන්න නැත්නම් කුසකා. අකුසලේම අදහනවනම් හරිකමම කාලා කන්නේ මම අර වැඩේ කරුවා මේ වැඩේ කරුවයි කියලා කියනවනම් මේක බුදු ගුණයක් වඩන එකක් නෙමේ බුද්ධ ශ්‍රාවකෙක් නෙමේ ශාක්‍ය දිහිතාවක් නෙමේ ශාක්‍ය පුත්‍රෙක් නෙමේ බුදුහාමුදුර අපිට මතක් කරන්නේ මමත් මිනිස්සෙක් මමත් උතෙන්දලා ආවේ මම දැනගත්ත අසංවිධිත යකඩ කෑල්ලේ තියෙන චාරයක් නැති ගතියක් සංගිතිතෝ කාන්දම් කැලේ හැඩයකුත් ඒ නිසා මම ඔයාලට කියලා දෙන්නම් ක්‍රමයේ ওই කාන්ද යකඩ කැලේ හෙල්ලෙන්නේ නැතුව තියලා කාන්දම් කැලේක දිගට අතුලන අතුලනකොට ඒ කාන්දම් ගුණ එනවා වැටුණට පස්සේ කාන්දම යකඩයක් වෙනවා නමුත් නැවත කාන්දම් කිරීමේ ශක්තිය නැති කරන්න දෙයක් නැහැ ඒක නිසා අපි ඉස්සල දවසේ ඉච්ඡරම බුදු ගුණේ අපිට ආඩිය වෙන්නේ නැහැ ආරූඪ වෙන්නේ නැහැ නමුත් අපි ඒක චාරිත්‍රයට කරනවා කරලා කරලා කරලා එක එක කරාට තියෙනවා එක එක මට්ටම් ගියාට පස්සේ කවදා හෝ ඒ පිවිතුරුකම ඒ පිරිසිදුකම Tamanට වැටහෙනකම් මේ ඉඳගෙන ඉන්න පරියන්කේදීම වැටහෙනකම් අනේ මේ අවුරුදු 2600කට ඉස්සලා හිස් අවකාශයට වගේ දේශනා කරපු බුදුහාමුදුරන්ගේ මේ කම්පන ශක්තිය අද මන් දක්වම මේ ගුරු પરම්පරාවක් ගෙනත් තියෙන උන්දලා ගෙනාවේ මේ හුදු කටපාඩම නෙවෙයි. කටපාඩම ගෙනාවා නමුත් උන්වහන්සේලා ගෙනාවේ තමන්ගේ චිත්තසංතානවල බුදුවරු පහල කරගන්න. තම තමන්ගේ චිත්තසංතානවල පිවිතුරුකම පහල කරගන්න. නික්ලේශී ගතිය පහල කරගැනීමෙන් ගෙනාපු නිසා ඒ වචනවල ආඩ්‍යයක් තියෙනවා, තේදක් තියෙනවා, ආශිංසනයක් තියෙනවා. ඉතින් ඒක මන් දක්වම ඇවිල්ලා තියෙනවා. අද අවුරුදු 2006 ඉස්සරට වඩා අද මේකේ අවශ්‍යතාවය වැඩි. මොකද හේතුව පරිසරයත් කෙලෙසිලා සමාජ ධර්ම වලත් කෙලසීම තියෙනවා ඒ නිසා කෙලෙසිච්ච මිච්ඡා සංකල්ප ලෝකයක් තමයි හාත්පසවට තියෙන්නේ. ඒ ලෝකේ දියුණුව කියලා දකින්නේම කාමේ ඉන්ද්‍රිය ප්‍රතිපදදී නමුත් මේ බුදුහාමුදුරගේ ගුණයක් ශීපත් කළා අරහං ගුණේ ශීපත් කළා ඒ බුදුහාමුදුරෝ බෝබණ පුණ්‍ය සාක්ෂාත් කරන ධර්මයේ දේශ මාත්‍රයක් හෝ අවබෝධ කිරීමේ ශක්තිය නැති කරන්න මේ කාමයට බෑ මේ කෙලෙසීමට බෑ මේ කෙලෙස් වලට බෑ. මට හරියට පොට පාදුනොත් මට කරන්න පුළුවන් කියලා එන විශ්වාසය ආවට පස්සේ අර ප්‍රසාද සද්ධාව කියන එක බුදුන් දැකලා ඇතිවෙච්ච මතුපිට සද්ධාව ඕකප්පන සද්ධාාවක් වඩටපත් වෙනවා. දැන් මේ පුද්ගලයා කතා කරන්නේ ඇදහිල්ලෙන් පමණක් නෙවෙයි. Taman කරලා බලලා පොඩ්ඩක් ඒ ගුණේ Tamanට අත්දැකලා ආඩ්‍ය වෙලා ආරූඪ වෙලා එතකොට තේරෙනවා මේක මේ හුදු ඇදහිල්ලක් නෙමෙයි. හැබැයි හුදු ඇදහිල්ල. ඒ කියන්නේ අමූලික ශ්‍රද්ධාව. ප්‍රසාද ශ්‍රද්ධාවෙන් තමයි පටන් අරගන්නේ. කවදා හෝ Tamante මේ කාන්ද ශක්තිය ලාවට හෝ යාන්ත්‍රමට වැදුනොත් දැන් Tamanගේ අත්දැකීමෙන් කතා කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒ ශ්‍රද්ධාවට කියනවා ඔකප්පන ශ්‍රද්ධාව කියලා බැසගත්තු ශ්‍රද්ධාවක්. ඒ ශ්‍රද්ධාව ආවට පස්සේ Tamante තේරෙන පටන් අර ගන්නවා මේ කියන පිවිතුරු ගමේ ආර්ය තත්වය නැත්නම් මේ බුදුහාමුදුරගේ ප්‍රබුද්ධත්වයේ දියුණු කරන්න මම මොන වගේ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕන මොන වගේ ආහාර ගන්න ඕන මොන වගේ ඉරියව් පවත්වන්න ඕන මොන වගේ ජීවන රටාවක් පවත්වන්න ඕනද මොන වගේ බණ අහන්න ඕනද කියලා අර ඕකප්පන සද්ධාහ කියන Taman තුලින් යාන්තමට ඔව අත්දකින්න පටන් අරගත්තට පස්සේ ඒ ඇති කරගන්න තේරීම් වල අනුන්ගෙන් අහන්නම දෙයක් නැහැ. Tamanටම හිතලා වැඩ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ වෙලාව වැඩි කරගෙන ඒ ප්‍රබුද්ධ භාවය වැඩි කරගන්න කටයුතු කරගෙන කරගෙන යනවන තේරෙන පටන් අර ගන්නවා මේක සඳහා මුලින් මුලින් කාලයේ යොදන කාලයට සාපේක්ෂ භාවයක් තියෙනවා. වැඩි වේලාවක් යොදන්න. නමුත් හොඳ නියම කල්යාණ මිත්‍ය හම්බ වෙනකොට හරියට මේ ධර්ම නැත්නම් මේ භාවනා ක්‍රම පිරිසිදු වෙනකොට අච්චරම කාලය ගත කරන්නේ නැතුව ඒක බොහොම ඉක්මනට සාක්ෂාත් කරගන්න පුළුවන් දේවල් වලටපත් වෙනවා. එහෙම නැත්නම් අර ඕකප්පන සද්ධාවේ යම් දියුණුකම් ඇති වෙන පටන් ඒ දියුණුකම් වෙනකොට ඒ භාවනා කරන තැනට යනකොටම හිත අලුත් වෙන්න පටන් ගන්නවා. අච්චර වෙලා කරවෙ නැතත් සුළු වේලාවකින් මේ ගැඹුරට හිත යොදා ගන්න පුළුවන් වෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ එන්න එන්න කාලේ අඩු කරන්න කියලා. දිගට යෙදුවොත් අන්තිමට ඒක ඒ Taman තුල ඇති කරගන්න ඒ ගුණය Tamanගේ හිත මිත්‍ර බන්දු මිත්‍රායට යොදන්න පුළුවන් ශක්තියක් වගේ. ඒ හිතේ ඇති වෙන ඒ චිත්ත ශක්තිය යොදන්න පුළුවන් බුදුගුණ ආශිර්වාදයක් කරන්න පුළුවන් තත්ත්වයක් ගන්න. ඒ නිසා මේ අපේ වටිනා කාලේ කොතනක හෝ ඉතින් අද වගේ දවස් බොහොම හොඳයි. ඒකට මොකද හිත ඒ වගේම ලෝකයා පරිසරය අපි ඉන්න ලංකාවේ නිසා ඒ පැත්තට යෙදිලා ඉන්න වෙලාවදී මතක තියාගන්න ඕනේ මේ බුදු ගුණයේ අපි ගත්තේ අරහන් ගුණයේ කියන මේ පිවිතුරුකම කලවන්නේ නැති ගතිය තාක්ෂණික වශයෙන් තේරුම් ගන්න. බුදුහාමුදුර කියපු වචනාර්ථයෙන් තේරුම් අරගෙන ඒක සඳහා කාලේ යොදන්න යොදන්න යොදන්න ඒ ඇති වෙන වටිනාකම වැඩි වීම. හිතා ගන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි දන්නවා අපි මේ රටේ වගේ සාමාන්‍යයෙන් ජලය තියෙනවා. නමුත් අපිට ඕනේ නම් 100%ක් පිරිසිදු ජල කඳුලක් ලබා ගන්න. අපිට කොන්න තරම් ප්‍රයත්න කරන්න වෙනවද? මොකද අපි දන්නවා තියෙන තාක් ජලය කලවම් අපිට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න හෝ බොණ්ඩ හෝ කැම බින්දුවක් සකස් කරන්න හෝ ඊටාම පිරිසිදු වතුරක් ගන්න වුණොත් ඒ පිරිසිදු වතුර පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල කරාට පස්සේ ඒක මේ සාමාන්‍ය වතුරෙන් කොච්චර වෙන්කර තබා ගැනීමක් වාතයෙන් ගැටුමෙන් වෙන්කර තබා ගැනීමක් අවශ්‍ය වෙනවද එවැනි වතුරක සාමාන්‍ය වතුරත් එක්ක පොන්න තරම් ආවස්තික වටිනාකමක් තියෙනවා අපි මේ පිවිතුරු වතුර සාමාන්‍ය වතුරත් එක්ක හිතා ගන්න පැත්තට ගන්නවා එහෙම පිරිසිදු කරපේ හිතට මොනව වැටුණත් කියන්නේ කෙලෙසුණක් කියන. පිරිසිදු වතුර කියන්නේ කිසිම දෙයක් එක සම්බන්ධ නැතුව හුදු වතුර විතරයි. ඉතින් අපි හිතන්නේ වතුරට සීනි දාන්න දාන්න වටිනාකම වැඩි වෙනවා. කොත්තමලි දැම්මොත් තව වටිනාකම වැඩි වෙනවා. සරුවක් දැම්මොත් ඊට වැඩි වටිනාකම වැඩි වෙනවා කියලා අපි හිතන්නේ. නමුත් වටිනාකම වැඩි වෙන්නේ මේ තියෙන ජරාව අයින් වෙන්න අයින් වෙන්න තමයි. ඒකට කියනවා පිරිසිදු වතුර ආසුත ජලය කියලා. පුළුවන් නම් අපිට ඒවා අයින් කරන අයින් කරන යනකොට තේරෙනවා ලෝකයේ තියෙන ආර්ථික දේශපාලන සමාජික වටිනාකම් අඩු වුණාට වතුරේ ප්‍රകൃතියට එනකොට පුදුමාකාර වටිනාකමක් එදා තමයි වතුරේ ප්‍රകൃති ලක්ෂණ දක ගන්න පුළුවන් වෙන්නේ අපි කවදාකවත් මේ එහෙම වතුරක් දැකලා නෙමෙයි කතා කරන්නේ අපි දකින්නේ වතුරට කලවම් වුණාට පස්සේ කලවමේ තියෙන ගුණ දැකලා මේ කතා කරන්නේ කලවම් නැති වතුරක් ගැන හිතන්න අමාරු. පිට රත්තරන් ටිකක් ගන්න. තාඹ ටිකක් ගන්න. විදේශීතුම රත්තරන් ගත්තොත් අපි ඔය කියන විදිහට කැරට් 24 රත්තරන් ගත්තාම ලෝකයේ දෙන හොඳම සන්නායකයෙක්. මේකට මොනම කලවම් වුණත් මේකේ සන්නායක தત્ත්වය ස්ථානීය ක්‍රියා නිසා බාධා කරනවා. පිරිසිදු කරගත්තට පස්සේ රත්තරන අපි කියනවා දඹ රත්තරන් කියලා ජම්බෝන රස්සේව කියලා කියනවා. දඹ රත්තරණයි ওই සුදු රත්තරන් කියලා જાතියක් තියෙනවා මේ රිදී කලවම් වෙන්න කලවම් වෙන්න. මගේ පෙම් සුදු රත්තරන් නෙවෙයි මේ වෙන රත්තරනක් මම මේ කතා කරන්නේ. සුදු රත්තරන් කියලා කියන්නේ රත්තරන කෙලෙසුණයි කියන්නේ. අර කරන සුදු රත්තරන් කියන්නේ වටිනවා ඒ ඇති. කෙසේ නමුත් රත්තරනේ වටනාගම තියෙන කෙලෙස් නැති නික්ලේශී වෙනකොට අද ලෝකේ තඹවලට පිරිසිදු තඹ කියලා හරියට විකුණන්න පුළුවන් නම් සාමාන්‍ය තඹ වගේ තුන් ගුණයක් වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ හැම කෙලෙසිච්ච තඹේම අර පිරිසිදු තඹ ටිකක් තියෙනවා. අර හැම කෙලෙසිච්ච රත්තරණකම පිරිසිදු රත්තරන් ටිකක් තියෙනවා. හැම ජලයේම පිරිසිදු රත්තරන් තියෙනවා. නැතර ඊටාම ලේස මාත්‍රයෙන් තියෙන අර උපක්ලේශ නිසා ජලයේ කෙලසුණාට පස්සේ ඒක අර පිරිසිදුකම නැහැ. නිසා ජලයේට හැඩයක්, ගඳක්, රසක්, පාටක් ආවනම් කෙලසිය. පිරිසිදු ජලයේ හැඩයක් නැහැ, පාටක් නැහැ, ගඳක් නැහැ, රසක්. ඒක තමයි ආසූත ජලය කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වලා දෙන්නේ තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේ වතුර එකේ එක්ක මාන්දි වශයෙන් ඉංගිනේටයක් දාලා හරි ඒක අයින් කරන්න. එහෙම නැත්නම් පෙරහන් කඩකට දාලා අයින් කරන්න. නිසා කොහොම හරි කරලා කරලා කරලා මේ කෙලෙස් අයින් කරගෙන නැත්නම් මේ පාට ගඳ රස හැඩ අයින් කරන අයින් කරන යනකොට අන්න ප්‍රකෘති ජලය. ඒ ජලය ගත්තාම ඒක බුදුහාමුදුරන්ගේ හිතේ අපේ හිතේ ප්‍රකෘති පිරිසිදු ස්වභාවය නම් දැනටත් වෙනසක් නැහැ එදත් වෙනසක් නැහැ. නමුත් වෙලා තියෙන අපි කවදාකවත් මේ පිවිතුරු ස්වභාවික தත්ත්වය හඳුනන්නේ අපි දන්නේ කෙලෙසිච්ච ටිකේ කෙලෙස් අනුව තමයි අපි උස්මි ටිකක් දක්ෂකම්, ඥානකම්, පිරිමිකම්, පැවිදිකම්, උපවිදිකම්, බෞද්ධකම්, අබෞද්ධකම් සලකයි. ඔය මනුස්සකමේ බුදුහාමුදුරන්ගේ අපේ කිසිම වෙනසක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුදුුණාට පස්සේ ගාන්ධර්වයේද, බ්‍රහ්මයේද, දේවයේද කියලා අන්න මම මිනිස්සෙක් කියලා කිව්වා. තාමත් මනුස්සකම තියෙනවා. ඉතින් ඒක දැනටත් ගෙඩිය පිටින්ම අපි ගාව තියෙනවා. මේ වගේ දවසක අපි කරන්න හදාන්නේ අරහන් කියන බුදු ගුණය අරගෙන වෙන ධාරා කෙලෙස් වලට එන්න දෙන්නේ නැතුව අරහං ගුණේ මෙහිත පාත්තාගෙන පාත්තාගෙන යනකොට ඒ ගුණේ වටිනාකමත් අපි දන්න ඒකේ තියෙන පිවිතුරු ගතියයි නික්ලේශී බවයි ඒ නික්ලේශී හිත නික්ලේශී වචන නික්ලේශී මන්තරේ බුද්ධ මන්තරේ දිගට මතුරගෙන මතුරගෙන මතුරගෙන යනකොට ඒ නික්ලේශී ගතිය මෝදු වෙන්න පටන් ගන්නවා. අන්නේ මෝදු වෙන්න පටන් අර ගන්නකොට අර කියන තාලෙට අවශ්‍ය සප්පාය කරනු සලකලා දීලා කටයුතු කරනවා නම් සුප්පබුද්ධං පබුද්ධಂತಿ සදා ගෞතම ශාවකා ගෞතම ශාවකයා ਸਰුවත්න ශාවකයා සදාත්මකව පිපිච්ච නෙළුම් මලක් වගේ සුප්පබුද්ධං පබුද්ධಂತಿ උදේ නැගිටින්නේ බොහොම පිපිච්ච මනසකින් කවුරු දැක්කත් මන ආකල්ප පවත්නවා යේසං දිවාච රත්තෝච එවැනි කෙරා දිවා රාත්‍රී දෙකේ නිච්ඡං බුද්ධ ගතාගතේ නිතරම බුදුන් අන්වගිය සතිය පවත්වා. එනිසා මෙතනදී අපි බුදු ගුණයක් ඉදිරිපත් කරගන්නේ අරහන් කියන ගුණේ අරගෙන ඒකේ එකම නැවත නැවත කියන්න යෑමේ අර චිත්ත ප්‍රවෘතිය විවිධ රාග අරමුණු, ද්වේෂ අරමුණු, මෝහ අරමුණු එද දෙන්න පවත්නකොට අර බුදු ගුණය මෝදු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හුඟ දෙනෙක් හිතනවා ඒ තරම් බුදු ගුණ අපිට ගන්න එක ලේසි නෑ කියලා. අපි ඔය කියන විදිහට ත්‍රි හේතුක පරිසන්දි තියනවාද අපිට ওই විදිහට දසපාරමිතා පිටලා තියනවාද අපි ගෙදර දොරවල් ඉන්නකොට මේ පව් කරනව නේද ඉතින් নানা ආකාරයෙන් අරක නොකෙරෙන බුදු ගුණයට යන්න බැරි කාරණා හොයන මිනිස්සයාට මං හිතන්නේ බුදුරු හත් දෙනෙක් පහල වුණත් ඒ කාලකන්ණි ගුණේ ඒ පසුබාන ගුණේ බෑ කියන ගුණේ මකන්න බෑ මිනිසා කර්ණිමිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ යෝගාවචරිකේ ಗುಣ සඳහන් කරනකොට කියන්නේ සක්කෝ කියන ගුණය ගන්න කියලා. හැකි සංඥාව ගන්න. මටත් බුදු වෙන්න පුළුවන්. මම මේ උත්සාහය බුදු වෙන්නයි. ඒ සඳහා බුදුහාමුදුරෝ දීලා තියෙන ක්‍රමයට සමත ක්‍රමයට බුද්ධහනුස්සති වඩන කොටත් හැකි සංඥාව නැතුව මම ඇවිල්ලා මෙන්න මෙහෙම කෙනෙක් මයි ළඟ මේ කෙලෙස් තියෙනවා නිසා මට මේක බෑ කියන හැඟීමෙන් ගත්තොත් ඒක නිකන් ඌනියමක් වගේ. මහා කාලකන්නිකමක් වෙනවා. ඒ නිසා මේ එහෙ වෙනුවට කරන්න තියෙන්නේ දැනටමත් Tamanට වැඩිය පිබිදිච්ච කෙනෙක් දැකලා බලලා ආදර්ශයක් අරගෙන Tamanගේ යම් වෙලාවක පිබිදිච්ච මනසක් බුදු ගුණේ පිහිටලා පිබිදිච්ච මනසක හිත දැකලා ඒක ආදර්ශයට යන කටයුතු කරන ගමන් දහසකුත් එකක් මේ පිබිදිච්ච භාවයේ මුකුලිත කරවන කෙලෙස් අපිට හැප්පෙනවා. අපි තුලින් සිද්ධ වෙනවා ඒව කවදාක සමාදම් වෙන්න එපා සමාදම් වෙන්න වෙන්න කෙලෙස් රාව ප්‍රතිදාව නැගමි හිත කෙලෙස අපිට කරන්න තියෙන්නේ බුදුගුණේ සමාදම් වෙච්ච එක දැනගෙන ඒක නැවත සමාදම් කරන අනික්ලේශී හිත සමාදම් වෙලා යන්න යන්න යන්න බුදුගුණේ රාව ප්‍රතිරාව දෙන්න පටන් ගන්නවා ඉතින් ඒකෙන් හොදු හැකි සංඥාවක් තමයි මෙතන තියෙනන්නේ හැකි සංඥාව ඇතිකරන මේ සතිචෛතසිකය එන තමයි අප්‍රමාද චෛතසිකය උතුමාකාර උදව්වක් කරනවා. ඉතින් අපි හිතන්නේ මේ විදිහට සරුවචනාංශයේ නැත්නම් මේ අපි ගත්ත ඉතිහාසගත මිනිස්සයා සිද්ධාර්ථ ගෞතම සත්පුරුෂයා දැකලා මේ ගුණේ සිහිපත් කරන වෙනුවට යම අන්‍යාගමික කෙනෙක් අපි අරගනිමු ඇදහිලක් නැති කෙනෙක් වුණත් මේ පිවිතුරු හිත අදාහගත්තොත් මේ හිත කෙලෙසෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් මේ හිත පිවිතුරු වෙන්න ශක්තියක් තියෙනවා මේක ඇත්තටම ඉස්සල්ලාම මේ අදහස ඇතුනේ බුදු වෙන්න ඉස්සල්ලා සිද්ධාර්ථ ගෞතමතුමාට තමයි එයා තමයි එතුමා තමයි මේ කිං කුසල ගවේෂී කියලා හිතාන මේ පිවිසුදු හිත මේ ජීවිතයේ දෙයක් ਸਰබලදාදී දෙවියන්ටයි බ්‍රහ්ම පදාර්ථයටයි දෙයක් නෙවෙයි කියලා අභියෝග කළේ උන්වහන්සේ ඒක සාක්ෂාත් කළා. ඉතින් අන්‍යාගමික වූ අබෞද්ධ කෙනෙකුට එහෙම පිරිසිදු හිතක් තියෙන්න ඕනේ ඒක මම කරන්න ඕනේ කියලා හිතෙයිද කියන එක නම් සැකසහිතයි. නමුත් තියෙනවා නම් කරනවා නම් ඒක මේ බෞද්ධයන්ට බුද්ධියට සින්න වෙච්ච එකක් නෙවෙයි. බෞද්ධකම බුද්ධියට සින්න කරගෙන හිටියත් මේ හිතේ මේ කෙලසිච්ච හිතේ බුදුගුණ මෙනෙහි කරනකොට බුදුගුණය තහවුරු වෙනවා කෙලෙස් තුරල වෙනවා ඒ නිසා මම මේව ශක්තිමත් කරලා බුදුගුණේ තහවුරු වෙච්ච හිත අදහනවා මිස කෙලෙස් හිත අදහන්න නරකයි. අල්ලපු gedara මිනිස්යාගේ හෝ වැරද්දක් කරන වෙලාවේදී ඒ වැරද්ද ඉස්මතු කරමින් වැරද්ද පුනරුච්චාරණය කර පුනරුච්චාරණය කරමින් කියන්න යනවායි කියලා කියන්නේ තමන්ගේ හිතත් කෙලස ගන්නවා. ඒ මිනිස්යාත් කාලකන්ණී රාමුවකට වැටෙනවා. එතකොට බුදු ගුණක් එන්නේ. එතකොට ප්‍රබුද්ධ භාවයක් එන්නේ. එතකොට ඒ සුප්පබුද්ධ තත්වයක් එන්නේ. ඉතින් ඒක නිසා ඒ රහස මේ හැකි සංඥාව ඇති කර ගැනීම සඳහා මේ අරහන් ගුණය මුගක් වෙලාට කතා කරනවා ඒක ගැන කියනකොට අටුවාවේදී එහෙම නැත්නම් මේ අරහන් ගුණය විස්තර කරන පොත්වල සඳහන් කරලා තියෙන ඉස්ලාම සර්වචන් වහන්සේ සර්වඥතා ඥානේ පද ප්‍රාප්තියෙන් පස්සේ බිම්බිසාර රජුගේ ආරාධනාවට ඒ රාජධානියට ගිහිල්ලා යනකොට ඒ එතන නදී කාශ්‍යප ගයා කාශ්‍යප ආදී ඒ කාශ්‍යප ජටිල සහෝදරයන් দমনය කිරීමට ගිහිල්ලා ඒ ප්‍රධාන ජටිලයා ගාවට යන්නේ ආගන්තුකෙක් වශයෙන්. ආගන්තුකෙක් වශයෙන් ගිහිල්ලා ਸਰවඥාන්සේ විවිධ ආකාරයෙන් ඒ තමන්නාංශයේ තියෙන 이르දි ප්‍රාත්‍යහාරය පානකොට ඒ ජටිලයා නිතරම කියනවලු මේ 이르දියට නම් ਸਰවඥාන්සේ මටත් වැඩි හොඳ හැබැයි අරහන් නැහැ. ඊට පස්සේ පහුවෙන්ද තවත් බාධාවක් දානවා සිද්ධ වෙනවා එතකොට ਸਰවචනංශයකට ඒට ගැළපෙන ඉර්ධියක් කරලා පස්සේ ඒත් කතා කරනවා මේ අතින්න ශ්‍රමණ බවත් ගෞතම නාථ හරි ශ්‍රේෂ්ඨයි හැබැයි අරහන් මම වගේ අරහන් එයා හිතන්නේ Taman අරහයි මේ පුද්ගලයාට මේ ඊර්ති ප්‍රත්‍යහාරය පුළුවන් වුණාට අරහන් නැහැ කියලා දිගටම ඒ බුදුරජාණන් වහන්සේ gediya pitima අදාහ ගන්නකන් ඒ පුද්ගලයා Taman උසස් මේ ආගන්තුකයා පුංචි කියන පැත්තෙන් තමයි ගත කරන්නේ. අන්තිමට ඊට පස්සේ සර්වචනන්සේ පුත්කලයා දමණය කරාට පස්සේ මහා පිරිස මැදදී පිරිසට සැකයක් පහන දැන් සර්වචනන්සේ මෙයාගේ ගෝලෙට එනතම් මෙයා සර්වචනන්සේගේ ගෝලෙට එතකොට ඒ ජටිලියත් ජටාමඬලු බහා තබල ඒ වැර වැර රෙදි මේ වැහැරි රෙදි අයින් කළ සිවුරක් දාගෙන ඉන්නේ. නමුත් දෙන්න එක ළඟ ඉන්න නිසා පිරිසට සැකයක් පහළ වෙලා තියෙනවා. මොකද මෙයා මේ රටම නායකත්වය අරගෙන ආගමික නායකත්වයක් අරගෙන අරහත්ත්වය ප්‍රකාශ කරගෙන ඉඳලා තියෙනවා. සර්වචනාංශිත එක්ක ඉන්නකොට සැකයක් පහළ වුණා. කවුද මේ දෙන්නගේ ගුරුන් ආශි ගෝල? ඊට පස්සේ ඒ ජටිලයට ප්‍රශ්නේ මතුරුනාට පස්සේ එයා සර්වචනාංශයේ තියෙන නායකත්වේ නැත්තම් ගුරුත්වය දක්වන්න අහසට පැන නැගිලා ඉරිදි ප්‍රාත්‍යාරය කරලා ඇවිල්ලා බුදුජානනාථට පය පාමුල වැන්දට පස්සේ තමයි මිනිස්සුන්ට තේරුනේ මේ මිනිස්සයා අරහං අරහං අරහං කියලා කියාගෙන හිටියට එයාට ඒ සුදුසුකම නැහැ. ඒ පුද්ගලයා අද ඒ தත්තරපත් වෙලා තියෙනවා. සුදුසුෙක් බාටපත් වෙලා තියෙනවා. පත් වෙලා Tamange ගුරුත්වයට ගරුත්වයට ਸਰවඥාන්ත සලකනවා කියනකොට ඒක විශාල රටට ලොකු පණිවිඩයක් වුණා මේ ਸਰවඥාන්තයේ තියෙන අරහං ගුණය. සුදුසුකම් වන්දනාට පූජාට සුදුසුකම මතින් තමයි ලෝකයා මේක පිළිගන්නේ. ඒව තමයි ඉතිහාසයට යන්නේ. ඒව තමයි සූත්‍ර පිටක කියලා අපි කියන්නේ. නමුත් මේකේ අදහස් කරන්නේ යමකට සුදුසා වතුරේ තියෙන අන්තිම සුදුසුකම තමයි පාටක් ගඳක් රසක් හැඩයක් නැතුව. රත්තරන් දින අන්තිම සුදුසුකම තමයි වෙන දෙයක් එක්ක කලවන්නේ. තඹක තියෙන වටිනාම දේ තමයි කලවන්නේ නැතිකම දොවාගත්ත කිරි ටිකක තියෙන වටිනාකම තමයි කිසිම දෙයක කලවන්නේ. මොනම කලවම් වුණත් කිරි වලට වෙන්නේ කෙලසෙයි. ඇහැට ඇල්ලතරයි නිවිච්ච උණු වතුරයි විතරයි එකම පිරිසිදු දේ. ඉන් එවිට මොන කලවංගල ඇහැට වැටුණත් ඇහැ කැවේ. නිසා සර්වඥාන්ති අපිට පෙන්ලා දෙන්න හදන මේ කලව මේ පටන් ගන්න ඇත්තෝ ඒ කලව මේ තන ඉඳලා පිවිතුරු තැනට යනත යනවාන ප්‍රබුද්ධත්වයක් එනවා. ඒකේ යථා ස්වභාවය ජලයේ යථා ස්වභාවයටපත් වෙනවා. අපි වෙලා තියෙන්නේ මේ යථා ස්වභාවයේ පොහොසත් කියලා හිතලා පුළුවන්කාරකම් කියලා නානා ප්‍රදේවල් වලින් සංකර කරනවා. බටහිරින් සංකර කරගෙන, කාම භෝගින්ගෙන් කාම වස්තු වලින් සංකර කරගෙන, දෙයයන්ගෙන් අනාගෙන බ්‍රහ්මියන්ගෙන් අනාගෙන තිරිසනුන්ගේ පණිවිඩ ඇරගෙන, പ്രേතයන්ගේ යක්ෂයන්ගෙන් ඇරගෙන මේක ඇතුලේ නානා බහුරු කෝල. මේ ප්‍රകൃතියේ වැසන බුදුහාමුදුර තමයි. එහෙම නැත්නම් බුදුහාමුදුර දෙන්න හදන පණිවිඩ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ තියෙන ප්‍රභවය, ඒ තියෙන පින පාරමිතාව අදාහගෙන කටයුතු අපි වග වෙච්ච පුද්ගලෙක් වෙයි. එහෙව් සර්ව බුද්ධ පුත්‍රයෙක්. ඒ බුද්ධ දුහිතෘ වෙනෙක් වෙනෙක් වෙන මම තව කෙනෙක්ගේ නරක දකිට යන්න එපා. තමන්ගේ නරක පැත්ත විතරක් කතා කරන්න යන්න එපා. එතකොට වෙන්නේ නරක සමාදම් ඔය පරිශී ආගම් වගේ ආගම් වල ඒකට අදහන්නේ අසුරයා. අසුරය කියලා කියන්නේ අන්තිම කැතමිනියා මිනිහට පගාවක් දුන්නොත් ලෝකේ ජයට ජීවත් වෙන්න පුළුවන් කියන එක ඒගොල්ලන්ගේ ආගම. ඒක කියන්නේ අවරම දාස් කියලා ඒකට කියන්නේ. අපිත් මේ මායя අදාහගෙන ජීවත් වෙනවද? ඒ කියන්නේ පව් අදාහගෙන ජීවත් වෙනවද? පව් ගැන කතා කරගෙන ජීවත් වෙනවද? එහෙම නැත්නම් බුදුන් අදාහගෙන ජීවත් වෙනවද කියන එක හැම චිත්තක්ෂණයකම තීරණාත්මක දෙයක්. දවසේ පුරාම ඔය ජනමාධ්‍යම වක්රන් හදන සංකර හරුප අහා අහා කල්පනා කර කර පිවිතුරු කරගන්න හදනවා කියලා කියන්නේ අසුචි වලක ඉන්න අසුචි පණුවේ ඔළුව උසලාමම නම් පිරිසිදුයි කියන හදනවා. ඒක නිසා එව්ව සල්ලි දීලා ගන්න ඕනේ. කවදාකෝ ගෙදරට මේක බලපන් කියලා කවුවත් දෙන්නේ නැහැ. ඉතින් අද වගේ දවසකවත් බලන්න ඕනේ ඔය පොඩ්ඩක් අයින් කරලා මේවා කියන්නේ ඉතින් ජාත්‍යන්තර කෙලෙස් පොඩි ඒවා නෙවෙයි. ඊට පස්සේ වෙළඳ ප්‍රචාරවල මේ වර්ණගතව හන්දියක් හන්දියක් ගානේ පුපුරන දිදුලන සායට හදලා තියෙන්නේ. ඉස්සර තරම් බලන්න. වෙසක් දවසේ පාට යනකොට දැන් සාමාන්‍ය දවසේ පාට බලපුවාම වෙසක් වගේ වෙසක් හැපි හැපි වෙසක් දැන් තියෙන්නේ. හැපි වෙසක් නෙවෙයි. ඕනතරම් අමුතු වෙසක් වේ. ඒ වෙසක් හැම එකෙම තියෙන සංකරකම. පුළුවන් නම් ප්‍රകൃතියට ගිහිල්ලා කය එක විදිහකට තැම්පත් කරගෙන එකම දන්න Taman දන්න චිත්ත ප්‍රවෘත්තියක චිත්ත වීදියක පවත්තලා ඒක නෙමෙයි 100ක් හොඳ දේ දැන් අපි බුදු ගුණේ වාංගු කරපු නිසා අඟුතර ඥානංශගේ අරහන් ගුණය අරගෙන එහි පවත්තන්න උත්සාහ කරන. ඒකට අපිට තේරෙයි ඒකත් අයින් කරගෙන ඊටතර අපි රිසුත්තනකට යන්න ඕන. ඒකට කියන්නේ විපස්සනාව කියලා. මේ කියන්නේ සමතේ ඒත් ඇති. එහෙම කරන්න ගියාම අර සුපබුද්ධම් පබුද්ධම්ති සදා ගෝතම සාකා වගේ අපිට තේරෙන පටන් ගන්නවා ජීවිතේ ප්‍රබුද්ධ වෙලා වෙන විදිහකට කරන ජීවිතේ ජීවත් කරන්න පුළුවන් තැනකට අපි දැන් කරන්නේ රඟපාන එක. අපි දැන් කරන්නේ එක එකන ආදලා දෙන න්‍යාය පත්‍ර වලට වැඩ කරලා අන්තිමට නටපු තෝයකුත් නැහැ බෙරේ පළුවකුත් නැති තත්ත්වයක්. ඒක නිසා ඒක කියන්නේ දුක, ඒක සංක්‍රයා, ඒක තැවීමක්, ඒක දැවීමක්, ඒක වේග ගමනක්. බුද්ධානුස්සතිය වඩනකොට තියෙන වේග ගමන අඩු වෙනවා. ඒ කියන්නේ විපරිණාමත්වයේ අඩු වෙනවා. සංකර භාවය වතුරේ තියෙන පාට ගන්ධ රස අයින් වෙලා ප්‍රകൃතියටපත් වෙනවා. එතකොට දවණ තතෝ තවණ තත්ව නැහැ. හැබැයි මේක සාපේක්ෂයි. මේ ඉන්න දවණ තවණ තත්ත්වයට වැඩිය ඒක සාපේක්ෂයි. ඒක නිසා ඒ සඳහා අපිට මේ පරිේශණය කරන්න අසවල් දෙ නැහැ කියලා මොනවාරි කියන්න පුළුවන් බණ්ඩ අතක් කුසල. ඒකයි manussකමේ තියෙන වටිනාකම. ඒකයි දුර්ලභ manussාත්ම භාවයේ බුදුහාමුදුරු අගය කරේ දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මි. ලෝකේ බුදුන් කෙනෙක් පහළ වෙන දුර්ලභයි. මොකද එතකන් මනුෂයා කාදාක මේ හැකි සංඥාව බලන්නෙත් නැහැ, දන්නෙත්. එයා කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් සංකර කරන්න කියන ක්‍රම හොයන. අද්භූත යනසේ අභීත හඬක් නගනවා සුකෝ බුද්ධාණං උප්පාදෝ කිය. බුදුන්ගේ ඉපදීම සැපක්. කවුරු හරි ඇයි මේ මොකද කියලා අහුවොත් කියනවා මේ සංකර භාවේ නම් තියෙන්නේ දවන, තවන, වේගවත් වෙන ගැටි. මේකට කියන දුක්ඛ සත්‍යය කියලා. සංකර භාවයෙන් අඩු වෙලා විසංඛාරගත හිත පහල කරගන්න පුළුවන් නම් ඒක සාමාන්‍ය කාම ලෝකී කාමභෝගී රසාස්වාදී දනවන කෙනෙකුට නෝන්ජල් ගතියක් වගේ පේනවා. ආ බය ආදු ගතියක් වගේ පේන්නේ. මේ මොච්චර සරුවත් අතර තියෙද්දී මේ මොච්චර කොකා කෝලා ජින්ජර් බියර් තියෙද්දී අයි මේ ඇල්ලතුරු ගැන කතා කරන්නේ. මෙච්චර ලස්සන જાති තියෙද්දී අයි මේ සු දඹ රත්තරන් ගැන කතා කරන්නේ. අයි මේ පිරිසුදු කිරි ගැන කතා කරන්නේ. ඒකේ පේන තියෙන නිකන් නීරස ඒකාකාරී ගතියක් වෙන්න පුළුවන්. නමුත් ඒක අත්‍යරපු ගමන් අපි වෙන්නේ සංකර වෙන එක නම් කෙලස් බරිත වෙන එක නම් සරුවචනාංශයේ අභීත ප්‍රකාශයක් කරනවා නම් සුකෝ බුද්ධානම් උපාදෝ කියලා. මිනිස්සුන්ට පමණක් මේ දෙක අධ්‍යාතා බලලා අර සරල භාවය පොළොවේ මත ඇවිදින ගතිය. එහෙම නැත්නම් මේ සුකෝභෝගී අතිධාවනකාරී පාරිභෝගිකත්ව වෙනුවට ප්‍රයෝජනේ සලකලා වැඩ කරලා වෙලා විතර කරගෙන බුදුන් ඉස්සරහින් තියාගෙන ඒ ගුණය මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඒන පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය, සාසනික සම්පත්‍ති කර ගතිය අවුරුදු 2600 පහුණයි කියලා කවදාකවත් කාලය වෙනසට අහුවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේක සිද්ධ කරගත්තේ බුද්ධ ගයාවේ සුද්ධ බුද්ධ භූමියේදී වුණාට දැන් අපි මේ ඉන්න ලංකාවේදී දේශය අනුව වෙනසක් මේක බලපාන්නේ නැහැ. ඒක තමයි සරුවත්තනාංශ මේක නෛර්යානිකයි කියන වචනේ සඳහන් කළේ. ඒ යම් කිසි කෙනෙක් ඒ යෙදී ගත කරනවා නම් බුද්ධ හනුසතියේ ඒ පුද්ගලට හොඳටම දක් ගන්න පුළුවන් මේක කාලයට සහ දේශයට අහු වෙන දෙයක් නෙවෙයි උත්සාහ කරලා බලන කෙනාට අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්න බලන දේ මම දැන් මෙතන නොකළොත් කවදාකවත් වෙන්නේ අපි හිතනවා නම් මේ ධම් විවේකයට එන ඔක්කොම බුද්ධ ආනුස්සතිය කරවන්න ඕනයි කියලා. ඒ ඉතින් කරන වැඩ. මේකට පිස්සොත් වෙනවා, විහාක්කොත් වෙනවා, ඔත්තුකාරත් වෙනවා, හේරමේ. අපිට කරන්න තියෙන්නේ ඒගොල්ලෝ ආපු වැඩේ ඒගොල්ලෝ කරගත්තාමයි. මේ මට කරන්න තියෙන වැඩේ තමයි දැන් කරන්න තියෙන වැඩේ තමයි මෙතන කරන්න තියෙන වැඩේ කිව්වොත් ඒකම ශක්තියක් වෙනවා. ඒකම පිබිදීමක් වෙනවා. ඒකම ජීවත් වීමක් වඩපත් වෙනවා. ඒ ਸਰවචන්නාංශිකේ මේ පිබිදිච්ච එහෙම නැත්නම් ඒ විවෘත භාවය නිසා උන්වහන්සේ ජීවත් වෙච්ච කාලයේ තවත් මිනිස්සෙක් තියාවට හැරිලිච්ච භාවයේ අපිට හිතා ගන්න බැරි පරාසයක් තියෙනවා. අපි නම් පුද්ගලයා එනකොටම ඒ පුද්ගලයා මැනීමක් ඇති කරගන්නවා මෙයා එන්නේ මොන වගේ දෙයකටද දන්නේ නැහැ කියලා හැම වෙලාවෙම තියෙන්නේ සැකමසු බැලු. සරුවත්න්සේ කවදාකවත් මේ මනුස්සය වෙනුවෙන් මට කළ හැක්කක් තියෙනවද කියන එක තමයි බලන්නේ. ඒ මනුස්සයා ඇවිල්ලා හරි යම් වෙලාවක ආපු කාරණා විශ්ත කරගන්න බැරුව ගියොත් ඒ මනුස්සයාට වැඩි සරුවත්න්සේ කනගාටු වෙනවා. අනේ මා ඉදිරියටත්පත් වෙලා මේ මනුස්සයාට ඒක සිද්ධ වුණේ නැහැ කියලා. එහෙම වෙච්ච අවස්ථාවල් තියෙනවා. තාම කලාතුරකින් වෙලා තියෙනවා. නමුත් ඒක මේ මනුස්සයාගේ ජීවිතයේ සංසාරේ සංදිස්ථානයක් වෙලා නබෝ කාලෙකින් මේ මනුස්සයා ඒක සාක්ෂාත් කරනවා. නමුත් සර්වඥාන්සේ උත්සාහ කරනවා මිනිස්සෙක් තම ළඟට ආවට පස්සේ ක්‍රම හතරකට ඒ මිනිසාව තිබුණ තැනින් ඉස්සරහටපත් කරා. ඒ ක්‍රම හතර සඳහන් කරනකොට සූත්‍ර පිටකවල සඳහන් කරලා තියෙන්නේ සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති සන්දස්සේති කියලා කියන්නේ Taman ඉදිරියටපත් වෙච්ච පුද්ගලයා අහනවා සරුවචනාච මේ දෙන්න ආවේ මොකටද මොකද්ද බලාපොරොත්තු වෙන්නේ එතකොට මේ පුද්ගලයා එක්ක සමාජයට අහම්බෙන් ඇවිල්ලා සරුවචනාච ඉදිරියටපත් වෙලා එහෙම නැත්නම් කියනවා මේ ගන්ධනව වල හැම තැනම මෙහෙම සාක්‍ය කුලෙන් පැවිදි වෙච්චි අරහං වූ සම්මා සම්බුද්ධෝ තථාගතෝ සරුවචනාංශේ නමක් ඉන්නවා කියලා මට ඒ නිසා බලන් දෙන්න. එහෙම නැත්නම් ඇවිල්ලා කියනවා මට මේ ප්‍රශ්නයක් තියෙනවා මට හිතුණා ඔබ වහන්සේ දිහා බලනකොට ඔබ වහන්සේටම කතා කරන්න ඕනයි කියලා මොනවා හරි ඒ පුද්ගලයා එතකොට ඒ එයා වග වෙනවා එයා වග කරුණු දක්වනවා මේ සරුවචන් වහන්සේ ඉදිරියට ඉදිරිපත් වීම ගැන. අන්න එතනදී සරුවචන් වහන්සේ මේ පුද්ගලට හේතු ගන්නනවා මේ කොඹේ ජීවිතේ ඉතාමත්ම වැදගත් සංසිද්ධියක්. බුදුන් දැක්කා. මේක බොහෝම කලාතුරකින් වෙන දෙයක්. බුදුන් හෝ ප්‍රබුද්ධ භාවයේ දැක්කා කියලා ඒ පුද්ගලට සම්දර්ශනය කරලා පෙන්නනවා මෙන්න මේ සංසාර ගමන කියන්නේ මෙන්න මේ සිටියේ මේ ගමන නම් ඔබ දැන් ඊටාමත් සංදිස්ථානටපත් වුණා ඔබ දැන් කල්යාණ මිත්‍යා ඉදිරිපිට තියෙනවා ඒක කියන්නේ එහෙම මේ ආඩම්බර වෙන තාලයකටවත් තාන්නමාන ඇති වෙන විදිහට මේ සංදර්ශනය කරලා පෙන්නනවා මේ ප්‍රශ්නේ නිසා හෝ මේ පත්තුන තැන බොහොම වටිනවා ඉතින් ඒකේ සම්දර්ශනය කර දැක්වීමේදී මෙලෝ ජීවත් වෙන ඕනම කෙනෙකුට වැඩිය ਸਰවඥාන්තට හැකියාවක් වෙන පුද්ගලයාට ඒ ප්‍රශ්න මුවාවෙන් හෝ බුදුහාමුදුරන්ගේ ගුණ නිසා හෝ මොන දේ නිසා හරි මේ ඉදිරිපත් වෙච්ච தত্ত্বයේ කියන වටින. ඊට පස්සේ අහනවා ඒක සමාදන් වෙනවා. ප්‍රශ්නේ පැත්තක දිවිච්චාවයි දැන් ඔබ බුදුන් ඉදිරියට ආවා. දැන් ඔබ ධර්මයටපත් වුණා. දැන් ඔබ සංඛ්‍යා ඉදිරියටපත් වුණා. ඔබ දැන් තාමත් ප්‍රශ්න ගැනද කතා කරන්නේ මේ බුදුන් දැක්කා කියන එකේ සතුට ගැන කතා කරනවා. කවදාකවත් කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ මම මේ අරගෙන යන්න බුදුහාමුදුරට අරගෙන යන්න හේතු වෙච්ච අමලිය කරදරය දුක් පීඩාව ඥාති වේසනය වස්තු වේසනය අමතක කරලා මම දැන් ඉන්නේ වටිනා තැනක කියලා තේරුම් අරගන්න බුදුන් පෙන්වෙ නැත්තම් කෙරේ. අපි තාමත් උත්සාහ කරන්නේ අර වෙච්ච හානිය, චිත්ත පීඩාව, මට අනේ මෙහෙම දෙයක් වුණානේ කියලා බුදුහාමර ගාඩ කියලා ආඩපාලි කියන්නේ. බුදුරජාණන්සේ කියන දැඹුල දෙකක් කියන. ඔබ මෙතෙන්ද ගෙනාවේ ඒ ඒ අමලිය තමයි. දැන් බුදුන් ඉදිරි පිටේ ඉන්නේ ඔබට පුළුවන්ද මේ කල්යාණ මිත්‍රෙක් හම්බ වෙච්ච එක සමාදන් වෙන්න. ඒ ලොකු යුද්ධයක් හිටන කි. ඒක මානසික ලොකු යුද්ධයක්. ඒ පුද්ගලයාට අර නරක අමලිය අසාධාරණීය කෙලෙසෙන් පීඩිත වෙලා ඉන්න පුද්ගලයාට පෙන්ලා දීලා තියෙනවා දැන් විදි අන්දවල අඳුකාර පලාකුලේ විදි රේඛාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ භාජනය පැලිලා තියෙන්නේ. පැලිර තුලින් ආලෝකයක් නෙවෙයිද පේන්නේ කියලා. භාජනේ පැලිච්ච එක හරි නෑ. ඒක උතුලින් බලපන් දැන් පේන්නේ ආලෝකයක් නෙවෙයි. ඉතින් මනසට තේරුම මේ අමලිය කරදර නිසා හෝ මම වැටිලා තියෙන බුදුන් ගාවටයි මේ ධර්මේ කොයි මේ එළියපත් කරලා එන්න හදන්නේ මේක අදාහගත්තොත් මමත් බුදුහාමසගේ ශාවකෙක් වෙනවා කියලා තේරුම් ගන්න බොන්න තරම් අර කරදරේ අමලිය අසාධාරණේ සහ අස්වාභාවික සිද්ධිය නිසා මනසට එලියක් යනවාද කියලා. අපි කවදාකවත් ප්‍රශ්නයක් ආවොහම ඒ පැත්ත බලන්නේ අපි බලන්නේ අර ගෙනාවු ඒ නඩ නාඩු. ඒව විසඳන්න අපිට දේශපාලන බලය තියනවාද ආර්ථික බලය තියනවාද සමාජික බලය නමුත් බුදුහාම කියනවා පැලිරමයි වටින්නේ. ඔය පැලිර හරහා බලපං ආලෝකයක් තියෙනවා. ඒකට කියනවා සංදර්ශනය කරලා පුද්ගලයා ඉන්න තැන සමාදම් කරනවා. එනිසා උඹ සමාදම් වෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් මට කරන්න තියෙන එකම දේ තමයි දැන් ඉන්නේ බුදුන් ඉදිරි බව කියලා සමාදම් වීම උඹ විශ්ින් කරනනගේ බුද්ධ කෘත්‍යයක් මම මේක කරනවා. මම කියනවා. ඒතට මේ මනසට අස්සසිල්ලක් ලැබුණා. මේක විශ්වලාගෙන ආපු ආශිංසනයක් ආශිර්වාදයක් මම අර ගෙනාවු ප්‍රශ්න කෝකටත් මේ පුද්ගලයා තුල සම්පූර්ණ ප්‍රභවයක් කියන සම්පූර්ණ හොඳ කම්පන වේගයක් තියෙනවා කියලා නිකමට හරි සම්බන්ධ වුණොත් ඊට පස්සේ බුදු දහම සඳහන් කළා කියනවා සමුත්තේජනය කරලා තියෙනවා. උඹට මේ වෙලාවේ ඕනනම් ගිහිල්ලා වහකණ්ඩ තිබ්බා. කෝච්චිය පනින්න තිබ්බා. নানা ආකාර નાශ කර දේවල් තුන නමුත් කර්මයට හරි ගෙනල්ලා වැටි බුදුහාමුදුරුවෝ ඉස්සරහනේ ඒක නිසා හිත සමුත්තේජනය කරගන්නයි උත්තේජනය කරගන්නයි කියලා කියනවා කරදරයක් වුණත් කමන්නේ හරි දෙයක් වුණත් කමන්නේ හරි තැනට යන්න. කල්යාණ මිත්‍යා ගාවට යන්න. ආන්නේ උත්තේජනයේ දිකට ඇති කරගන්න මට කරන්න බෑ තමන් කරගන්න ඕනේ කියලා අර සමාදම් කරවලා ඒ පුද්ගලට උත්තේජනයක් ඇති කරලා දෙනවා ඒකට කියන අපි සංවේග කියලා කියන්නේ හරදයක් වෙච්ච අපිට එන සංවේගය කියලා තියෙන්නේ. ඒක වේගයක්, ඒක නාස්තික වේගයක්, මාරාන්තික වේගයක්. සංවේගය බවට පත්වෙච්චාම අපි ආගමට වැටෙනවා. බුදුන්ගේ ඔඩොක්කට වැටෙනවා. කප්ප දෙපා මුලට වැටෙනවා. ධර්මයට වැටෙනවා. සංඝයාට වැටෙනවා. සීලේ දිහාට වැටෙනවා. ආන්නේක සමුත්තේජන කරන යන පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට තියෙනවා අනේ මේ මං ඉදිරිපිට ඉන්න පුද්ගලයාගේ බුදුහාමුදුරන්ගේ தත්වෙට මට එන්න කොච්චර ප්‍රශ්න මට විසඳන්න පුළුවන් වෙයිද? දැන් මේ වෙලා තියෙන එකවත් විසඳා ගන්න බැරුවයි මම මේ ආවේ කියලා ඒ පුද්ගලගේ හිත බරපතලකම තේරෙනවා සමහර විටක නැවතත් පසුබෑම් වෙන්න ඉඩ තියෙනවා. එතකොට පිටට තට්ටු කළ සම්පාංශනය කරනවා. සම්පාංශනය කළා කියනවා මේ ශාසනයේ යම්තාක් ආර්යයන් වහන්සේලා පහළ වුණා නම් බුදු වුණා නම් ඔය පාරෙමයි කියලා තියෙන්නේ. ඔබට ඔය ඇති වෙලා තියෙන සද්ධාවට හේතුව දුක. දුකක් නාවනම් කවදාවත් සද්ධාාවක් එන්නේ නැහැ. එනිසා මේ සද්ධාව ඇති කරන්න හේතු වෙච්ච දුක්ඛ පවුරු ගාලා බලන්න එපා. ඒ ආපු සද්ධාවෙන් බුදුන් අදාගෙන ඉදිරියට කටයුතු කරන්න පටන් අරගත්තොත් ගෙදර ගිහිල්ලා බලන්න අර ප්‍රශ්න විසඳලා තියෙනවා. ඒක විසඳන්නේ අමුතොල් තාලවල. අන්නේ විදිහට ඉදිරියට ඉදිරිපත් වෙන පුද්ගලයා කවදාකවත් තාල තිරන්නේ නැතුව ඉන්න තැනින් පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරන්න දක්වන ගතිය බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පියමා රජුරවන්ටත් සුද්ධෝදන රජුරවන්ට පුන්නා දාසිට සමසේ තමයි පැවැත්වුවේ. එයා රාජකුලේ මගේ තාත්තා එහෙම කියලා සැලකිල්ලකුත් නැහැ. පුන්නා දාසි කියලා කියන්නේ අනාථපිණ්ඩික සිටු පවුලේ දාසමාවකට දාසපියෙක් <coughs> නිසා උපන් දාසත්වයේ ආවේනික උපදිච්ච දරුවෙක්. ඒ දරුවා ගිහිල්ලා බුදුහාමරන් ඉල්ලන කොටත් යමක් බුදුජානක කවදාකවත් ඒ උප්පත්ති දාසකත්වයේ ධ්‍යාන නෙවෙයි බලන්නේ මනුෂ්‍යයාට මේ බුදු ගුණයක් පිළිටවා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. <clears throat> ඒක නිසා යම් විදියකට අපි මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන අරහං ගුණය අපි ළඟ දැනට තියෙනවා ඒක අර කලවමති අච්චාරුවති සංකරේති ඒකේ අර සංකර වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒකේ තියෙන ಗುಣ කොටස සමාදන් වෙනවනම් ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම සදාචාරාත්මක වගකීමකට වැටෙනවා. පාවට සමාදන් වෙච්ච ගමන් අසංවිධිත වූ සංකර වෙච්ච තත්ත්වයකට වැටෙනවා. අද තියෙන නීතියෙන් හෝ සමාජ පද්ධතියෙන් හෝ එහෙම නැත්නම් ජනමාධ්‍යෙන් හෝ කවදාකවත් ඒ පුද්ගලයාගේ අපරාධකාරකය තුල හරි වේවා. ඇතුළත තියෙන මේ මනුස්සකම බුදු වෙන්න පුළුවන් ගතිය කවදාකවත් වෙන්නේ. අර පාපතරයට ගල් ගහන එක තමයි කරන්නේ. පව්කාරයට ගල් ගහන එක තමයි කරන්නේ. කට්ටිය මේක තුළ මේ මනුස්සය ඉල්ලලා මරනවා. කට්ටි මිදලේ මනසට ගල් ගහලා මොනවාරි අපරාධයක් කළා මිනිස්සු අයින් කරන්න හදනවා. අයින් කරන්න හැදුවට ප්‍රශ්නේ කවදාකවත් විසඳෙන්නේ නැහැ. සරුවචනාංශේ කවදාකවත් එහෙම බලන්නේ බලන්නේ මම මේ වගේ තැනක ඉඳලා නේ මෙතෙන්ට ආවේ. නිසා මේ මනසට අවස්ථාවක් දෙන්න ඕනේ කියලා අර පිවිතුරු කමට පිරිසිදු කමට ඉඩ දෙන්න. ඒක නිසා ඔය අංගුත්තර නිකායේ උන්වහන්සේ සඳහන් කළා තියෙනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං තංචකෝ අසුතෝතෝ පුතඥානස්ස පුතඥානොන ප්‍රජානාති තෝසෝ අසුතෝතෝ පුතඥනත් සමාධි භාවනා නත්ථීති වදා මහණෙනි මේ පුද්ගලයෙක් ගත්තාම ඒ පුද්ගලයාට ප්‍රභාසරෝ හිතක් කිය. පබස්සර මිදම් බික්ක වේචිත්තං හිතේ ප්‍රකෘතිය ප්‍රභාසර. නමුත් මේ බාහිර උපක්ඛේශ රාශියකින් කාලාන්තරයක් ඒක කච්චල් වෙලා තියෙන්නේ. මලකර කාලා තියෙන්නේ. කෙලෙසිලා තියෙන්නේ. අසුතවත් පුතජන එක දන්නේ නැහැ. ඒසයි මුන්දට කවදාකවත් හිතේ සමතියක් සමාදානයක් නම් ඉන්නේ නැහැ. ඒක අනෙක් පැත්ත කියනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිත්තේ න කිලිට්ටං. තව වෙනුවට සත්පුරුෂයෙක් ඉන්නවා එයා දන්නවා හිත මගේ ප්‍රභාස්වරයි හරියට උපක්ලේශ තියෙනවා. නමුත් එකක්ක සමාදා වෙන්නේ. ඒ උපක්ලේශ මමය, ඒක මගේ, මේක මගේ ආත්මය කියලා නිකටල්ලේ තියාන චරිචුරු ගන්න පුළුවන් තරම් අර පිවිතුරු හිත, නික්ලේශී හිතම බුදු හිතට සම්බන්ධ කළ අරහන් ගුණ වශයෙන් ශීපත් කර කර ඉන්නකොට ඒ පුද්ගලයා අදහන්නේ අර ප්‍රභාසර පැත්ත. තං සුතවතෝ අරිය ශාවකස්ස ඒ මනුස්සයා නැවත නැවතත් බුදු ආන අහන්න පෙළඹෙන එයා දන්නවා මේ කෙලෙස් ගැන කතා කර හිටියොත් කෙලෙස් පැත්තටමයි ඇදෙන්නේ. නික්ලේශ වෙන කතා කරන්න පටන් අරගත්තොත් සත්පුරුෂංග පැත්තට ඇදෙන්නේ. ධර්මයේ පැත්තට ඇදෙන්නේ. ඒ පුද්ගලයා නිතරම සුතවත් වෙන්න පටන් ගන්නවා. සෝ තස්ස නැත්නම් ඒ තස්ස ඒ පුද්ගලයාට සම්මා සමාධි භාවනා අත්‍යීති වදාමේ මිනිස්සු සමාධි හිතේ සමාධියක් එන්නේ කියලා. හිත සමාධිය එන්නේ එහෙම නැතු මේ දෙයියෝ දීපු ආශිර්වාදයකටවත් පෙර කරපු පාරමිතා ශක්තියලිමුත් නෙවෙයි අපි මොකද්ද අදහගෙන යන්නේ කියන්නේ. අදහන කිලකේ ඉස්සර තියෙන බුදු පිළිම නෙවෙයි. Taman ඇතුලේ තියෙනවා ඒ දෙක දෙක නැති එකම කෙනෙක්වත් මේ ලෝකේ නැහැ. ඒකෙදී ඒ පිවිතුරුකම අදහගෙන යන්න පටන් ගත්තොත් බුදුන් අදාගත්තා වගේ තමයි. කෙලස් පැත්ත අදාගෙන යන්නේ ගියොත් මාර්ගපාක්ෂික තමයි. ඒක නිසා අපි වැටුණා කියන්නේ අසත්පුරුෂ වුණා කියලා කියන්නේ. කෙලස් කෙරුවා කියලා කියන්නේ බය වුණා කියලා කියන්නේ අර කෙලස් ටික අදහන එක. ඒක සාධාරණයි මොකද හේතුව මෝහ පටල රාශියකින් මේක බැඳිලා තියෙන්නේ. මතක් කරන්න දෙන්නේ කොච්චර මෝහ පටල බැඳුණත් අර නික්ලේශී පිවිතුරු හිත ಗುಣ විනසක් විශේෂයක් ඇති කරන කෙලස් වලට බෑ. ඒකට උපමාවක් වශයෙන් කියනවා කොච්චර අඳුර වලින් ලෝකය වැහිලා තිබ්බත් හඳ හෝ ඉර මකන්න පුළුවන් ගතියක් අඳුරු වලාවේ නැහැ. ඒකට ඇවිල්ලා වහයා ඉන්න පුළුවන් වෙලාවට යන්න ඕන. ඉතින් නිල් අහස වහන්න පුළුවන් ගතියක් අඳුරු වලාවේ නැහැ. තීනතාවකාලික. ඉතින් නිසා අපි අඳුරු වලාව වැඳ වැඳ කල අයියෝ මේ මා මුස්පින්තු ආසිකික හිටියට මතක තියාගන්න එක මේ ආසන්නේ තියෙන්නේ ඈත තියෙන නිල් අහසට අඳුරු වලාවෙන් කෙලෙසෙන්න බෑ. කෙලෙසෙන්නේ නැහැ. ඉර ඇඳ කොලසන්න පුළුවන් කවකටියක් අඳුර වලාවේ නැහැ. ඒ නිසා අපි මේ වැටිච්ච හිත කියන්නේ කෙලස් පරිදි හිත කියන්නේ ළඟ තියෙන වලාව දැකලා ඉතින් ඒකට කනපින්දම් ගන්නවා අනේ අනුකම්පා කරලා මට ආලෝකයක් ලබා ගන්න. ආලෝක ලබා ගන්න එයාට බෑ. එයාට අයින් වුණාට පස්සේ ඉර ඇඳ තියෙන බව මතක තියාගන්න. ඒකට අර තායිලන්තයේ ආහාර කෙනෙක් තව උපමාවක් කියනවා. පරිණි ක්‍රමයේ චිත්‍රපටියක් පෙන්නකොට ඒ චිත්‍රපටයේ විශාල දිය ධාරාවක් දිය ඇල්ලක රූප පෙනුනට කොච්චර වෙලා බලා හිටියත් තිරේ පෙඟෙයිද කියලා. ආදාකත් දිය ඇල්ල පෙන්වනට චිත්‍ර තිරේ පෙඟෙන්නේ ඒ චිත්‍රපටියේ ගිනි කන්දක් පෙන්වුවාට තිරේ පිච්චෙන්නේ නැහැ. ඒ වගේ කොච්චර කෙලෙස් ආවත් මේ හිතේ ප්‍රകൃතියට මොකක්වත් වෙන්නේ. හැබැයි වෙනවා විච්ච වැරද්ද කට් කට් කුතු ගව චම්චුතු ගව අඬා අඬාව ගගා ඉඳ ගියොත් ඒක වෙයි. ඒ වෙනුවට ඒක අල්ලලා විසිකොල්ල දාලා මේ හිතේ තියෙන ප්‍රභාස්වරය හැකියාගේ ප්‍රමාණයට උදුගුණයට වාංගු කරලා සත්පුරුෂයෙකුට වාංගු කරලා ධර්මයේ අහලා ඉස්මතු කරගත්තොත් ඒ පුද්ගලයා විතරක් නෙවෙයි ඒ පුද්ගලයා නිකුත්නේ සුවයලවන තුරු තරංග නිසා අහල පහල ඉන්න කෙනෙකුටත් තේරෙනවා මේ මිනිස්සයා ළඟට ගියත් ඇසුරු කරත් ආ පුදුමාකාර වෙනසක් ඇති වෙන එක තමයි සුප්පබුද්ධ භාවය කියන්නේ. ප්‍රබුද්ධ ගතියක් එනවා. ඒක නිසා එවැනි ආභරණයක් බුදු ගුණය වැඩන හිත වගේ ලස්සන ආභරණයක් වුණු ලෝකෙම නැහැ. එහෙම ආහාරයක්වත් නැහැ. ඒක නිසා සරුවචනාංශේ තමන් වහන්සේම ශ්‍රී මුක දේශනාවක් වශයෙන් සඳහන් කරන සුඛෝ බුද්ධාණ උප්පාදෝ. සුඛෝ ධම්ම දේශනා. මෙන්න මේ විදිහට ධර්මයේ හැකි සංඥාව ඇති වෙන විදිහට සංදස්සේති සමාජ බේති සමුත්තේජේති සම්පහන්සේති කියන විදිහට දේශනා කරන බණක් අහන්න හම්බ වෙන එක සපක්. මොකද හුඟ දෙනෙක් අසන්නගේ කැමැත්ත මනාප ඉෂ්ට කරගන්න සප්ලයි ඩිමාන්ඩ් තියෙනකට බණ කියන. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන ළමෙක් හම්බෙන්නේ කොහොමද කියලා බණ කියලා තියෙනවා නම් ඔන්න හොඳයි. රට යන්නේ කොහොමද කවුරු ආශ්‍රය කෙරුවද කියලා දැනගන්න බණ කියනවනම් හොඳයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න කොහොමද කියලා බණ කියනවනම් හොඳයි. නමුත් ඒක පැත්තක දාලා මේ ඔක්කොගෙම කරන්න හදන්නේ මේ කාමයේ අවසන එකයි ඒකත් අවශ්‍යයි මොකද අපි රජපෞල් වල නෙවෙයිනේ හම්බ කරන කණ්ඩ ඕන නමුත් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරලා තියෙන වවාගෙන කණ්ඩ නෙවෙයි කියලා ධර්මයක් හරියට ඇහෙන්න එක සැපයි ඒ නිසා ඉල්ලන ඉල්ලන දේ දෙන එක නෙවෙයි මෙතන තියෙන්නේ මේ මිනිස්සෙන්ට ඇස්පෑ දෙන තාලෙට කියලා දෙන්න ඒ නිසා ඒකද නෛර්යානික කියන සත්‍ය ධර්මයේදී ඒක ඕපනයිකයි ඒක විඤ්ඤෝයි පච්චත්තං වේති දබ්බෝ විඤ්ඤෝයි ප්‍රඥාවන්තයන් විසින් තම තම නැනපමණින් දැනගත යුතු දෙයක්. නමුත් එහෙම වුණාට ඒව අහන්න කවුරුත් නැහැ කියලා නොකිය ඉන්නත් එපා. අහන්න කැමතියි කියලා බණ වගේ බයිලා කියන්නත් හොඳයි. ඒක තේරුම් අරගත්තට පස්සේ තේරෙනවා මොකද්ද බණ කියන්නේ කියලා. ඊට පස්සේ මේ පුද්ගලයාට ඒ පැත්තට ඇදිලා යන ගතියක් වෙනවා. ඉතින් අපි කියගේ මනස සත්පුරුෂ ධර්මයක් කියනවා. ඊ ගාවට මේ ධර්මයේ නැත්නම් මේ සූත්‍රය නැත්නම් මේ ගාථාව හමාර කරනකොට සමා මේ සුකෝ සංඝස්ස සාමය. මේ සංඝයා නැත්නම් බුදුරජාණන්සේ පස්සේ පහළ වෙච්ච මේ සාමාන්‍ය රූප සම්පදායෙන් ඉන සංඝයා හෝ එනතන් ආගමික නායකයන් කියන සත්තු ලෝකේ ඇති කළ තියෙන සාමය ඇති කරන්නේ. නමුත් පොදු වශයෙන් බැලුවොත් ඒ ආගමික නායකයන්ගෙන් ලෝක සාමයට විශාල තර්ජනයක් තමයි එළවෙන්නේ. මිනිස්යාට කිසිම දවසක සාන්තියක ඉන්න නැහැ. ඒගොල්ලන්ගේ සුද්ධ යුද්ධ නිසා. නිසා ආගමක් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන වෙලාවේදී උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගයෙන් ඉවක් කරලා කෙරුවට ඊට පස්සේ ඉන ගෝලයෝ ඒක වවාගෙන කන තාල්මත හදාගන්න. එතෙන් ගියාට පස්සේ මිනිස්යන් අතර නිකාය ભેද, පන්ති ભેද, ආගම් ભેද, භාෂා ભેද ඇති කරන තා කරන ආගමෙන් තමයි. නිසා ආගම සම්පූර්ණ සමගියට දැන් දැන් තියෙන මේ ආගම්. හැම දෙයක්ම ඒකාකාරීව මනුෂ්‍යයන් අතර පංගු peeru ඇති කරනවා. පංගු peeru ඇති කරලිවලා පරීක්ෂා කරන මගේ ආගමම ඒ නිකායම ඒකම අදහන කෙනෙක් නම් මොකා වුණත් තමයි. ඒක නිසා මේව ඇත්තටම මනුෂ්‍යයා මතු කරගත්තේ සදාචාරය නැතිකමට වැඩිය හොඳයි කියන එක ආගමක් නැතුවට වැඩිය තියෙන එක හොඳයි කියලා බැලුවට අන්තිමට මේකෙන් මේ ඇති කරන පංගු බෙදන ගතිය ඇත්තටම ආගමකට උත්සාහ කළත් ඒක නොකර ඉන්න බෑ. ආගමේ අනිවාර්යයෙන්ම තියෙනවා මේ මිනිස්සු කඩල බෙදන ගතිය. ඉතින් ඒක නිසා සරුවචනාංශයේ සංඝ සමාජය ඇති කළ කිව්වේ ලොකුම දේ තමයි පුළුවන් නම් අන්නේ පංගු peerවාද තියාගන්න එපා සමගිය ඇති කරන්න. අමාරුයි. අමාරු කියලා කියන්නේ ආගමික රාමිය කොහොමඩක්වත් කරන්න බෑ. මොකද ආගමික රාමුව තියෙන්නෙම මේ පංගු peeruwa. එක එකනා කොටවන gati. ඒ ඒ ලේ වලින්ම ඇවිල්ලා තියෙන එක. මේකට හොඳ සිද්ධියක් මට මතකයි ලියලා තිබුණා මේ මම හිතන්නේ ත්‍රිපිටකයෙන් අරගත් එකක් මට තාම මූලික උද්ෘතේ නෑ යක්කඩේ පඤ්ඤාරාම මහඳුරගේ පොතක් තියෙනවා සමන්නේසනා සහිත සංගිබණ කියලා. අන්න ඒකේ ලියලා තියෙනවා දවසක් සරුවච්චන් වහන්සේ ළඟට මහා ප්‍රජාපති ගෞතමිය ගිහිල්ලා රහත් මේනින්නාංශයේ ਸਰවචන්සේ කතා කරන දැද්දි ਸਰවචනාංශයට කිවිසුමක් ආවා. ඒ කිවිසුමක් ගියාම සාමාන්‍යයෙන් බබා ඔඩොක්කේ තියන බබාට කිවිසුමක් ගියාම ආයුවන් කියලා කියනවනේ. ඒ වගේ මහ ප්‍රජාපති ගෞතමී සඳහන් කරලා තියෙනවා නිදුකානන් වහන්සේට දීර්ඝායු වේවා කියලා බුදුජානනාංශයට අර කිවිසුම එනකොට පුංචි අම්මගේ වචනේ රහත් මේනින්නාංශය තමයි කියනවා නිදුකානන් වහන්සේට දීර්ඝායු වේවා. බුදුජානනාංශය කියනවා ප්‍රජාපතිය සර්වඥන් වහන්සේලාට සුබපතන්නේ එහෙම නෙවෙයි කියන්නේ. කීසුමංගිය කතාව සුබපතන්න හේතුවක් අත ඕක නෙවෙයි සුබපැතීම සුබපතනන සුබපතන්න සංඝයාතර සාමගී වේවා කියලා සුබපතන. ඒක තමයි සර්වඥන්ගේ අවශ්‍ය කියන්නේ. සංඝයාතුවට පස්සේ මේ ඉෂ බාපු රවුල් මේ මිසරවුල් බාපු සෞතපරොක් කියන එක නෙවෙයි සංසාර බය දන්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස. ඒ සිවණක් පිරිස අතර සමගිය තියෙනවා ඒක තමයි බුද්ධ ආගමේ පණ. නැත්නම් බුදුහාමුදුරන්ගේ පණ. ඒ නිසා මොන සිද්ධියක් සිද්ධ වුණත් අපිට ආගම රකින්න ඕනේ නම් මතක තියාගෙන මේ පංගු peer වාද පැත්තක දාලා අපිට සමගියක් ඇති කරගන්න පුළුවන්. ඒක ගන්න බෑ. අමාරුයි. මොකද හේතුව මේ ආගම තියෙන තාකල් මේ වේදේ තියෙන. ඒක නිසා අපි ආගම පැත්තක තියලා ධර්මී ගත්තොත් බුද්ධ ධර්මයි බුද්ධ ධර්මයේ එහෙම නැත්නම් මේ ඥාන පිළිවි පැවිදි උපවිදි සිංහල බුද්ධහන් පැත්තක දාලා මනුස්සකම ගත්තොත් එතෙන්දි තියෙනවා පාරක් තියෙන. දොරක් තියෙන. ජනේලයක් කරලා තියෙන. ජනිතරෝම බලන්න ඕනේ මම පුද්ගලිකව මං හිතාගත්තේ මෙච්චරයි ඇතුළේ තියෙනවා. නිතරම නිවන ප්‍රාර්ථනා කරාට බාහිරේ නම් සමගි ප්‍රාර්ථනා කරපුවා ඒක නිවනක් වගේ තමයි. කාටද මොනවද ඕනේ ඒක දීලා නිකන් ඉන්න එකයි කරන්නේ. බබානල වගන එක විතරමයි කරන්න තියෙන්නේ මොනම තාලකින්වත් මේක සන්තෝෂ කරන්න බෑ නිසා සමගිය වෙනුවෙන් බාහිරේ කරලා ඒ සමගියයි බාහිරේ හැකිතා කයින් කරලා දාලා තමන්ගේ වැඩේට ආවට පස්සේ නිවන් දකින්න. ඒ නිසා ඇතුළතින් නම් නිවන බාහිරේ නම් සමගිය. ඒක නිසා සමග්ගාණන් තපෝසුකෝ කියන එක බාහිරයට අයිති දේශපාලන ප්‍රශ්නයක් අ සමාජික ප්‍රශ්නයක් අ ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි Taman කල්පනා කරගන්න ඕනේ මොනම තැනක හෝ බයක් චකිතයක් සැකයක් කෙලෙසයක් උපදිනවා නම් මොනවද කැප කරන්න පුළුවන්නේ ඒ බය ඒ චකිතේ කෙලෙස නැතිකරන්න ඒක සඳහා දීපංකර පාද මූලයේ බිම වැටිච්ච අසිත තාපසයා වගේ අනේ තමුන්නාන්සලක අපේ මඩ නොගෑවේවා මාව ඒ දණ්ඩක් කරගෙන අනේ මේ මඩ බොරුවේ කොට වේවා කියලා ඒක සඳහා කැප කරන්න පුළුවන් නම් ඒක තමයි අපි සංඝයා වශයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වශයෙන් නිතරම කල්පනා කරන්න කළ හැක්කක් තියෙනවා. කළ හැක්කක් තියෙනවා අපේ පුංචි මට්ටම. ඒක තමයි අපිට තියෙන සංඝ එකතු වුණා ගුණ වුණා කියන වචනේ එහෙම නැතුව මේ පංගු පෙරවාද ආගම් වාද ඒවදී ගන්න කියහම ඒව බොරු කියලා නෙවෙයි මම කියන්න හදාන්නේ. සමහර කට්ටිය කූට වැඩ කරනවා ඇති. මොකද අපි බුද්ධ පුත්‍රයෝ වශයෙන් බුද්ධ දෝහිතුන් වශයෙන් සමගිය ගැන කතා කරනකොට මේ පැත්තට යන්න දෙන්න නරකයි හිත පුළුවන් තරම් බලන්න ඕනේ බාහිරේ නම් සමගියට. එතකොට තමක් ගානන් තපෝසුකෝ. ඒ වගේ ඔක්කොමලා අතර සියලු ආගම් අතර සියලු ගේ පැවිදි බේද අතර කියතු නිකායන් අතර කියතු සියලු ස්ත්‍රී පුරුෂයන් අතර යම් තැනක manussකම මතුණා නම් තපස කියන එක ඉතාමත්ම පහසු වැඩක්. අපහසු වෙලා තියෙන්නේ මේ පංගු peeru ભેද නිසා. එතකොට තපස කියන්නේ තපස කියන්නේ තවනවයි කියන එකයි භාවනා කරනවා කියන එකයි සරුවචනාංශයේ අපි අරහන් ගුණය ගත්තා වගේම ගුණයක් තියෙනවා සුගත ඒ සුගත කියන ගුණය සඳහන් කරන්නේ සුන්දර වූ ගමනක් ඇති කෙනෙක් කියලා. සර්වඥාන්සේ ගමන ඉතරම් සුන්දර නෑ මොකද උන්වහන්සේ ගුරුවරයෙක් හිටියේ නෑ සිව්පස දායකයෙක් හිටියේ නෑ සේනාසනයක් තිබුණේ නෑ ඔක්කොම ස්වයංභූව ගත්තී කී එහෙව් එකේ උන්වහන්සේ මම සුන්දර ගමනක් ගියයි කියලා කියන්නේ මොකද උන්වහන්සේ සෑම දේව සුවසේ මනාපෙන් විඳගන්න කාට චෝදනා කරේ පැමිණෙන දුක් වලට දෙයයන්ට කන පිටින් ගැහුවෙත් නෑ අම්මට තාත්තට දොස් කිව්වෙත් නෑ ආණ්ඩුවට දෝස් කිව්වෙත් නෑ ආකාශයට දෝස් කිව්වෙත් නෑ සතුට වෙලා කියන්නේ අන්නේ සතුට මේ භාවනා ජීවිතේ hina වෙවි යන ගමන ගන්න නම් භාවනා කරන පිරිස අතර සමගිය ඒ සමගිය ආවන බෞද්ධම වෙන්න ඕන කමක් වෙන විදිහට කියන්න පුළුවන් සමගියටපත් වෙච්ච පිරිසක් අතරට ගියාම තමන්ට ලොකු අරසාවක් තියෙනවා නෑ දැන් පිරිසක් අතරට ගියා වගේ තියෙනවා ඒ පිරිස අනිවාර්යයෙන්ම බෞද්ධ විය යුතු නැහැ. ඒ මිනිස්සයෝ සදාචාර සම්පන්න නම් හැදිච්ච මිනිස්සයෝ නම් බාධාවට ભેදයට ඊර්ෂ්‍යාක ප්‍රෝධයට මානට අකමැති නම් ඒගොල්ලෝ ගා ඊර්ෂ්‍යා ප්‍රෝධමාන තිබුණා Taman ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා අම්මා ගොඩකට ගිය පොඩි එකා වගේ. පැලැස්ස ඇතුළට රිංග ගත්ත ආවා වගේ පැලැස්සේ සතුට තියෙනවා. මේක තමයි මේ සමාජික නිවන කියන්නේ. ලෝකෙට තියෙන නිවන ඔච්චරයි. ඕක නැතුව තම තමන්ට නිවන් දකින්න බෑ. නිසා මේ දැනග කල්පනා කරන්න තමන් නිසා කාටවත් සැකයක්, බයක්, චකිතයක් සාර්ථකීතු ගතියක් කියනවා වැඳලා හරි අහලා අනේ මම නිසා ඒක වුණා නම් මම ඔබට ඕන දෙයක් පවරන්න ඕන දුකක් මම ගන්න මම නිසා බයක් සැකයක් ගන්න එපා කියලා කිව්වාම මේ මිනිස්යාට ඇති වෙන මේ විවේකය මේ විමුක්තිය එතනදීම තමයි තේරෙන පටන් ගන්නවා එතකොට තමයි භාවනාව හරියන්නේ. ඒ නිසා භාවනා කරන අතර සමග්ගාණ තපෝසු. ඒ ඇත්තටම බුදු උල්පතේ පිළිලා ඉන්න දේවල් තමයි ධර්මයේ තියෙන සුඛය සංඝ සාමග්ගී යති සුඛය සහ භාවනා කරන අතර සුඛේ බලනකොට අපිට මේ ආයතන වලින් ආණ්ඩුවකින් මේක කරලා දෙයි කියලා හිතන්න එපා. එක එක නැති එක බලන්න තම තමන්ගේ භාවනාව විදිහට බුද්ධානුස්සතිය හෝ සතිය තුලින් කරගෙන යනකොට එන උපේක්ෂාව කියන්නේ උච්චරද. ඕනම දෙයක් දරා කියාගෙන කවදාකවත් බාහිරයට මේ දුක්ඛන් කටුල පෙන්වන්නේ නැතුව ප්‍රබුද්ධ භාවයේ ජීවත් වෙන අතර කිසි වෙලාවක අනුන්ට විනයක් අටින්න යන්නේ. කවදාකවත් වෙච්ච දේ මොකක් වුණත් අලුතෙන් එන තත්තර කරන්න යන්න තු ගියා නම් ඒ අපි ඔක්කොම එකම එකම මවකගේ දරුවෝ වගේ මනුස්සකම ඇතුව ආගම මොකක් වුණත් ධර්මයේ ඉස්සර කරගෙන යන්න පටන් අරගත්තොත් මම හිතන අවුරුදු 2600 පරතරයක් කරන්න අපිට මේ අපි ඉන්නේ ඉන්දියාවේ නෙවෙයිද ඒක වෙනසක් නැතුව අද මේ 2600 සමරන වෙලාවේදී අපි දැනට සරුවත්යන් වහන්සේත් එක්ක ජේතවනාරාමයේ සවැත්තුර වාසය කරනවා කියන හැකියාව පාර කරනවා. විශේෂම පහළ වේවා කියන අදහසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සිට දිනාගත සනසීමුදා වේවා.